ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ දිනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්තාරෝ මේ භික්ඛවේ කාලා සම්මා භාව්‍යමාන සම්මා අනුපාදගත්‍යමාන අනුභුබ්බේන ආසවානං khයං පාපෙන්ති තී කෞරණිය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට මුළු දීප අවස්ථාවක ඒ අවස්ථාවේ අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන අපි සම්පාදනය කරගත යුතු ජීවිතයකට අවශ්‍ය කරන මේ මූලික ඇති හැටි දැන ගැනීම එහෙම නැත්නම් අපේ දුක් ඉවම් කර ගැනීම අවිද්‍යාව ප්‍රහාණය කිරීම නිවන් දැකීම කියලා අපි සාමාන්‍යයෙන් මේ කියන දේ සඳහා විවිධ පැති වලින් අපි ඒකට අනුග්‍රහ කරන්නයි අපි මේ කාලය වෙන් කරගෙන තනක් වෙන් කරගෙන මේ සඳහාම ප්‍රති පැහැදිලි ගත්ත පිටක් අපි එකතු වෙන්නේ. ඉතින් ඒ විදිහට ඒ අවශ්‍ය පරමාර්ථයට ළඟා වීමට විකරණ කියන කටයුතු වලට සර්වඥාන්සේ සමාර්ථනක අනුග්‍රහ කරනවා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ කරන අනුග්‍රහ කිසිලයක් චිත්ත රකින්න කිසිලයක් ඒ තාම මෝරලා ඒ මෝරගෙන ඉන්න ඒ චිත්තර ලැග්ගෙන කරන කටයුත්තක් වගේ යෙදී කටයුතු කරන්න ඕනේ සද්ධාහයෙන් කරන්න ඕනේ නීතිපතා කරන්න ඕනේ ගෞරවයෙන් කරන්න ඕනේ එතකොට ඒ ලැබෙන ප්‍රඥාව එහෙම නැත්නම් යටිය දැන ගැනීම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා ඉතින් ඒකට අනුග්‍රහිත කියන වචනේ වගේම මේ සූත්‍රයේදී සරුවචන් වහන්සේ ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය අපිට හම්බෙච්ච මේ වටිනා ප්‍රස්තාව ප්‍රයෝජන ගැනීම සඳහා කල යුතු කලමනා හතරක් තමන්වන්සේගේ සරුවචන ආනෙට වැටෙන බව සත්තාරෝ මේ භික්කවේ කාලා කියලා සඳහන් කියනවා. මානෙනි මට පේනවා මේ වැඩ හතරක් තියෙනවා නැත්නම් කාලය ගත යුතු කටයුතු හතරක් මගේ සර්වඥතා ඥාණයට වැටෙනවා සම්මා භාවීය මානය කාලය අපි නැත්තම් සාමාන්‍ය කෙනෙකුට ඉක්ෂණ සම්පත්තිය මනාකොට පුල්ලුල් කොට භාවිත කරනවා නම් ඒ වගේම සම්මා අනුපරිවර්ත්‍ය මාන එකින් එකට එකින් එකට තැම්පත් වෙලා කුසීත වෙලා ලීන වෙලා යන්න දෙන්නේ නැතුව නිතර නිතර නැවත නැවතත් උණුසුම පවත්නවා නම් පෙරලමින් පවත්වාගෙන යනවා නම් අනුබ්බේන ආසවානං khයං පාපෙන්ති ඒ පුද්ගලයාගේ సంతානීය ක්‍රමයෙන් ආශ්‍රයන්ගේ ක්ෂය වීම එහෙම නැත්නම් අනුසේ ධර්ම වල ක්ෂය වීම පවා දක්වාම කරගෙන යන බව වෙනවා කියන එක සාතික කරනවා. ඒ කියන්නේ අපිට ලැබිච්ච මේ ඊට ප්‍රස්තාවයේ ක්ෂණ සම්පත්තියේ ඒකේ ප්‍රෝජනයක් ගන්න කැමති වෙන කෙනා කළ යුතු කාරණා හතරක් බොහොම වටිනා පූර්විකාවකට පස්සේ අඳුරලා දෙන්නයි සරුවචනාංශයේ මේ විදිහට මතක් කරන්නේ. ඒක කියවකට පස්සේ කියනවා මේ විදිහට කෙනෙක් විසින් තාක්ෂණ ශ්‍රාවකෙක් විසින් මේ සම්පාදනය කළ යුතු උපයාලක පෙය යුතු කාරණා තමයි කාලේන ධම්ම ශ්‍රවණ. ඒ කියනවා තමන්ගේ ආශ්‍රවක්ෂය කර ඥානයේ දක්වාම නැත්තම් අරහතේ දක්වාම නිවන දක්වාම අනුශේ ධර්ම දුරු කිරීම දක්වාම වරින් වර කාලානුරූපව ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉතින් අපි ඒක මංගල සූත්‍රයේ කාලේන ධම්ම සවණා කියන එක අහලා තියෙනවා. ඊගාවට කාලේන ධම්ම සාකච්ඡා. මේ දෙක ශ්‍රවණය හරහාම තමයි සිද්ධ වෙන්නේ. නමුත් ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය එක පැත්තකට ගන්න දෙයක්. කෙනෙක් දේශනා කරනවා අනිත් එක බොහොම කවුරුන් අහගෙන ඉන්නවා. ධර්ම සාකච්ඡාවේදී දෙපැත්තම තම තමන්ගේ අදහස් මතු කරන නිසා ඒක අපි දන්නවා මේ මේ පද්ධතියක වතුර ටැංකියේ ඉඳලා අපි අරින ටැප් එකට ගමන් කරනවා ඒකට එක පැත්තටයි ගමන් කරන්නේ ඒක මොකක් හරි හිල වුණොත් එහෙම ඒ යන පහරට ගලවන්න බෑ නමුත් මේ පැත්තෙන් එහා පැත්තටත් අපිට පුළුවන් නම් පීඩනයක් දෙන්න එතකොට වතුරේ කවදාකවත් එහෙම තැම්පත් වීමක් වෙන්නේ නැහැ. එහා පැත්තට නැහැ පැත්තට දෙකට වතුර කරනවා නම් හන්දි ස්ථානවල, වංගු වල, අටු ස්ථානවල කුඩු මලකට තැම්පත් වෙන්නේ. ධර්ම සාකච්ඡා ඒ වගේ තමයි එහා පැත්තට නැහැ පැත්තට දෙකටම කරන්න නිසා sannivedanaye ගැටළු ස්ථාන මතුවෙන්නේ නැහැ. ඒ තැන මතක් කළා කරන්න පුළුවන් මට මේ කියවේ තේරුණේ නැහැ. අත මට තියෙන විදිහට මෙහෙමයි එනද මට මේක මේ ප්‍රශ්නේ තියෙනවා කියලා සාකච්ඡාදී මතු කරන්න පුළුවන්. ඉතින් දෙක කාලෙන කාල කාලෙන් කාලයට යෝගාවචරය විසින් ශ්‍රාවකයා විසින් උපයාස අපයාදී යුතුයි. හැබැයි මේක නොකිය කියවෙනවා. මේ දේ කරන්න පුළුවන් වෙන්නේ බුද්ධ ශාසනය පවතින කාලෙ විතරයි. හැමදාම හම්බ වෙන්නේ ඒ හම්බ වුණාමත් අපි අවශ්‍ය වෙලාවට බණ ඇවි නැත්තම් අවශ්‍ය වෙලාවට ධර්ම සාකච්ඡා මාර්ගෙන් අපේ ඒ සංවේදන ගැටලු විසඳගත්තේ නැත්නම් මේ බලාපොරොත්තු වෙන ආස්වාක්ෂය කර ඥාණයට අභියත්වයට යෑමට බාධා වෙනවා. මේ දෙකට අමතරව නැත්නම් මේ දෙකෙන් පස්සේ සර්වඥාන්සේ සඳහන් කරනවා කාලේන සමතෝ පරිවර සමාධිය වැඩි වීම පිණිස සමත භාවනා වඩන්න ඕනේ. කාලේන විපස්සනා. වරින් වර විපස්සනා කරන්න ඕනේ. ඒ විපස්සනා කරන ගමනුත් බලන්න. අමතේ වඩන කමනොත් බණහන්. ධර්ම සාකච්ඡා කරන කමනොත් බණහන්. ඒ විදිහට බණ අහනවා ධර්ම සාකච්ඡා කරනවා. සමත විපස්සනා නැත්නම් සමාධි ප්‍රඥා චෛසික දෙක වඩනවා. මේක තමයි කෙනෙකුට කළ හැක්ක. ඉතින් මේකට අනුග්‍රහ අනුග්‍රහ කිරීම කියලා කියන්න පුළුවන්. ඉතින් මේ සූත්‍රය තමයි අපි මේ වැඩමුළුවට ඉදිරියට තියාගන්න බලාපොරොත්තු වෙන්නේ මේක කාල සූත්‍රය කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේ ඒ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ නැත්නම් හතරේ කොටස් එකතු කරලා දක්වන පොතේ මේක සංග්‍රහ වෙලා තියෙන්නේ ළඟ ළඟ ඒ වගේ කාල සූත්‍ර දෙකක් දක්වන නිසා පඨම කාල සූත්‍රය, ဒုတိ ය කාල සූත්‍රය කියලා නම් කරලා තිනවා මේ අපි ඉදිරියෙන් තියාගත්ත මාතෘකා කරගත්තු මේ සූත්‍රයෙන් නම් කරලා තියෙන්නේ ဒုတိ ය කාල සූත්‍රය කියලායි. ඉතින් මේ හඳුන්වා දීම කරාට පස්සේ අද දවසේම නැත්නම් අද ජනවාරි මාසේ 11 වෙනිදා දවසේ වැඩමුළුවේ පළවෙනි දවසේ අපි මාතෘකා වශයෙන් ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණා හතරෙන් කාලේන ධම්ම ශ්‍රවණ. මේ ධර්ම ශ්‍රවණය කාලෙන් කාලයට කෙනෙක් සම්පාදනය කළ යුතුයි. ඒ මොකද අපේ ශාසනය අපේ සර්වඥාන්ත අපට උගන්වන විදියට අපි මේ භාවනා වැඩපිළිවෙලේදී භ්‍රමචර්ය ජීවිතයේදී යෝගාවචර ජීවිතයේදී ලබන ඥාන තුනකින් තමයි කටයුතු සම්පාදනය වෙන්නේ එක පාරකින් එක රැයකින් එක කෘත්‍යකින් නෙවෙයි ක්‍රමක්‍රමයෙන් මේ අවිද්‍යාව කඩන්නේ අවිද්‍යාව කියන මේ මන්දි බහැලා ඝන බහල වෙලා රොද බැඳගෙන තියෙන මේ කෙලස් කඳ කඩන්නේ පාර තුනකින් ඥාන තුනකින් අවිද්‍යාවට ප්‍රතිපක්ෂ ඥාන එකපාරට නෙවෙයි ඉස්ලාම සඳහන් වෙලා තියෙන සුත්තමේ ඥාන. ඒ සුත්තමේ ඥාන ලැබීම තමයි මෙතන ධර්ම ශ්‍රවණය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එදා පටන්ම බොහෝ කොට සුත්තමේ ඥාන ඇතියන්ට බහුසුත කියන පදේ සඳහන් කරලා තිනවා. ඒ බහුසුත සංස්කෘත පදය බහුසුත කියලා පාලියෙන් සඳහන් කරනවා. ඒක සිංහලට අසුවිරු ඥාන ඇති බොහෝ විට බොහෝ අසුවිරු ඥාන ඇති කියනක සඳහන් කරලා තියෙනවා. ඒකෙදි සර්වජන් වහන්සේ මතක් කරනවා මේ සර්වජන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ ධර්ම දේශනාව ලෝකයට කරාට පස්සේ විශාල පිරිසක් ඉන්නවා ඒ ධර්මයට අහුම්කම් දෙන අවස්ථාවක් නැතුව නැත්නම් ඒකේ වටිනාකම තේරුම් ගන්න නැතුව දැන් ඇහුවත් කනකට ගන්න නැති ඒ අත්තන්ට අසුතවත් පුදුජන කියන වචනේ තමයි සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ. අසු විරු ඥාන නැති පෘථග්ජනෙක්. ඒ අත්තන්ට ඒ අසු විරු ඥාන නොලැබෙන්න හේතුව ඒ පෘථග්ජන කමෙන් ගැලවෙන්න බැරි හේතුව කාම ගුණයන් කෙරෙහි ඇති ආසාව. ඉතින් අත්තන්ට අර විවේකීව පැත්තකට ඉඳගෙන බණක් අහනවා කියන එක එක වෙලාව නැහැ එක ප්‍රස්තාව නැහැ තිබුණත් ඊට වැඩිය වැඩ තියෙනවා. ඊට වැඩිය මේ කාමයේ සම්පාදනය කිරීම අතින් වැඩ තියෙන නිසා විලාව නැහැ. ඒ අත්දැක සර්වඥාන්සේ පෙන්වන්නේ මතක් කරන්නේ අන්ධ පෘථග්ජනය කියලා. ඉතින් අපි සංසාරේ ගොඩාක් කල ගත කරලා තින්නේ අන්ධ පෘථග්ජනව තමයි. ඊට 1000ක් පහයලා තිබුණත් අඳ 1000ක් පහයලා තිබුණත් අපි කාමරයක ඉඳලා දොර ජනෙල් වහගත්තට පස්සේ අපි අන්ධකාරය පිළිබඳව චෝදනා කර කර අසුත්ලා ඉන්නේ. අපි ජනෙල් අරින්නේ නැහැ, දොරවල් අරින්නේ නැහැ. අන්ධකාරයක් ගැන කතා කරනවා. නම් කවදා හරි ජනෙලේ අස්තරක් කරලා බැලුවොත් පේනවා. ඉතින් තියෙනවා සමාවිහිං ගොරපිය කවුළුපි දහාගෙන වහගෙන ඉන්න නිසායි මේක තියෙන්නේ කියලා ඊට පස්සේ ඉන්නවා ලෝකේ අසත්පුරුෂයෝ හොරු ආලෝකයට විරුද්ධයි අන්ධකාරයට කැමති. ඒගොල්ලෝ රාත්‍රී ක්‍රියාත්මක වෙන්නේ ආලෝකයේ තියෙනවා දකින්න කැමති නෑ. ඒගොල්ලෝ වීදි ආලෝක කරලා දාලා තම තමන්ගේ ඡන්දපරස වැඩ කරන අන්ධකාරේ මේ විශාල පිටසක් බුද්ධ ආලෝකේ පහළ වුණාට අර අන්ධ පුතක් යන මට්ටමකටපත් වෙනවා. ඒ වෙනුවට යම් කිසි කෙනෙක්ගේ අර ඉන සංසාර යේගෙන ආපු උපනිෂේ සම්පatti මෝරලා බුදුබණක් ඇහිලා ආ සුතවත් අරිය ශාවකෙක් පාටපත් වෙච්චාම අර මෙතෙක්කල් සංසාරේ ගෙන ආපු අවිද්‍යාව ඇහිච්චි ඥාණයට සාපේක්ෂව දුරු වෙනවා. එතකොට අවිද්‍යාව ඥානයේ කඩලායන් තුනකට කඩලා ඉගෙන ගත්තා. සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන කිය. මේ සුත්තයෙන් ඇහෙන්නේ සුත්තමේ ඥාන, අපි කියන පොතේ දැනුම කිය. එහෙම නැත්නම් අහලා ලබන දැනුම කියලා. ඊගාවට තියෙනවා චින්තාමේ ඥාන කියලා කියන්නේ ඒක හිතට දාලා මේක ගැළපෙනවද නොගැළපෙනවද කියලා විමසෝම් කරන එක. ඒකට ධම්ම විචේ කියලා කියනවා, මීමන්ස නුවණ කියලා කියනවා. විචාරය කියලා කියනවා. විවිධ විදිහට බැලුවට පස්සේ තමයි කෙනෙක් ඒක භාවනාවට නංවන්නේ. ඊට පස්සේ ලැබෙන ඥාණයට කියනවා ප්‍රත්‍යක්ෂ ඥානය. නැත්තම් විද්‍යු අධ්‍යක්ීම කියලා. ඒ වාගේම අවිද්‍යාවෙත් පළු දෙකක් තියෙනවා. අවිද්‍යාවේ කොටස් දෙකක් තියෙනවා. අපපටිපත්‍ය අවිද්‍යාව, මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා. අපපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ කාරණාව අහලා නැහැ. මෙහෙම දෙයක් ලෝකෙ තියෙන බව දන්නේ නැහැ. මේ ශිල්පයක්. මේ ප්‍රශ්නයක් තියෙන ප්‍රශ්න උත්තරයක් තියෙන බව දන්නේ නැහැ. ඒක නිසා අන්දාලිය කැලේ ඇවිදින්න වගේ අනේ අනක හැප්පෙනවා. අවිද්‍යාව නිසා. අනික් අවිද්‍යාවත්ම දන්නවා කියලා හිතන්නේ. ඒක මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියනවා. මම තමයි මේක දන්නේ මේක තමයි හරියට කියලා වැරදි දෙයක් හරි විදිහට තේරුම් අරගෙන ඉගෙන ගන්න ආසාවකුත් නැහැ. මොකද මම දන්නවා කියලා හිතාන ඉන්නේ. එතකොට අර Taman දන්න දේ වැරදි බවට කිසිම අභියෝගයක් කරන්නෙත් නැහැ. ඒක කරපින්දගෙන ඇවිදිනවා. ඉතින් මේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව. අපපටිපත්‍ය අවිද්‍යාව කියන එකෙන් සුත්තමේ ඥානයේ වග කියන්නේ ඇත්තටම අපපටිපත්‍ය අවිද්‍යාව. තම මිසික් මිසික් නොඇසු නොවිරෝධයක් ඇසීමෙන් එළිවීමෙන් ආ මම මෙච්චර කල් මේක දැන හිතන්නේ දැන්නේ දැනගත්තේ කියලා එයාට අපරිපත්‍ය අවිද්‍යාව දුරු වීමක් සිද්ධ වෙනවා. ඒ වාට යුත්තේදී නම් කිසි අන්ධ පෘථග්ජනයේකේ තියෙන අපරිපත්‍ය අවිද්‍යාව දුරු කිරීමේදී 50ක් විතර ගුරුවරයා අතට යනවා. මේක ගුරුවරයා වගේ කියන්න ඕනේ ඒ කෙනාට දන්න කෙනාට කියලා දෙන්න. ඒක සමහරට ප්‍රඥාවෙන් කරනවා සමහරට කරුණාවෙන් කරනවා. නමුත් මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව මොන තාලෙන්වත් අයින් කරන්නේ ඒක යා දැඩිදී අල්ලගෙන ඉන්නවා. මේමයි සත්‍ය අන්දේ බොරුයි කියලා. ඒ නිසා යා අහන්න යන්නේත් නැහැ. ඒ වගේම අහන දෙක වටිනාකමක් ගන්නෙත් නැහැ. ඒක කලෙ මුණින් නමලා තියෙන අය වතුරක් කරනවා වගේ කවදාකවත් බුදුබණ නෙවෙයි කවුරු මොනවා කිව්වත් අහන්නේ නැහැ. ඉතින් කෙනෙක් තුල ශ්‍රවණේ අහුම්කන් දීමෙන් නැති වෙන්නේ අපටිපත්‍ය අවිද්‍යාව විතරයි. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව තරන් දෙමින් තරන් දෙමින් තාම තියෙනවා. ඒක ටිකක් අයින් කරන්න පුළුවන් ප්‍රශ්න සාකච්ඡාවල. යාට කට උත්තරයක් දෙන්න අහලා මේ මොකද්ද මේ අදහස් කරන්නේ කියලා අහනකොට තේරෙනවා. අමින් මේ පදනමේ ඉඳලා මෙයා කතා කරන්නේ. එතකොට ප්‍රශ්නේ එතන නෙමෙයි තියෙන්නේ අර මූලික පිටිගත්ත අගයන් ආඩම්බරයන් වල වැරද්ද නිසා මම දාම ලෝකෙ දිහා බලන්නේ, ප්‍රශ්න දිහා බලන්නේ, උත්තර හොයන්නේ වැරදි පාඩම්. ඒ නිසා සුතයෙන් පමණක්ම කරන්න බෑ. ධර්ම සාකච්ඡාවක අවශ්‍යතාවය තියෙනවා. අපි ඒක හෙට දවසේ ධර්ම දේශනාවට ගන්න බලාපොරොත්තු වෙනවා. අදාත් උත්සාහ කරන්න හදන්නේ ඒ සංසාරේ පුරාවට අපි ගినాව මේ අවිද්‍යාවේ පළු දෙකෙන් මේ අපපටිපත්‍ය අවිද්‍යාව අයින් කරන්නේ කොහොමද කියන්නේ. ඒ අපපටිපත්‍ය අවිද්‍යාව අයින් කිරීමේදී සරුවචන් වහන්සේට වගකීමක් තියෙනවා. ඒක ඉදිරිපත් කරන්න ඕනේ ඒ කෙනා ඉන්න මට්ටමට ගැලපෙන්න. අනුපූර්ව ක්‍රමයට ඒක ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ගාක් දේවල් දරවල වැඩ තියෙන වගකීම් බහුල අමුදරුවන් රකින්න කෙනෙකුට සර්වඥන් වහන්සේගේ මට්ටමින් ඉදිරිපත් කරන මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා සර්වඥන් සාය බීමට පහලා තාමත්ම තනුක සරල තැනින් තමයි පටන් ගන්නේ. අන්නේ විදිහට ඉදිරිපත් කරන ක්‍රමයට කියනවා අනුපූර්ව ප්‍රතිපදා. ඒ අනුපූර්ව ප්‍රතිපදාව ප්‍රායෝගික ශාසනයක අනිවාර්ය ලක්ෂණය. එහෙම නැතුව බුදු වෙනද ප්‍රචාරය සඳහා නැත්නම් බුදු මහාන්තත්කම පෙන්වන්න බුදු උසස්කම පෙන්වන්න පටන් ගත්තොත් පටන් ගන්නකොටම තමන්ගේ අර මේ කලපුලුවන් කාර්කංගනේ පටන් ගන්නවා අහන කෙනාට සම්බන්ධ වෙන්නේ. ඒක නිසා ਸਰවඥ ශාසනයේ තියෙන වටිනාම දේ තමයි තාමත්ම ගැඹුරක් කතා කරන්නේ. ඊ තාමත්ම මේ ආහන කෙනා හිතුවම නැති පැත්තකට අඬ ගහගෙන යන්නේ. නමුත් යන්නේ අනුපූර්ව ක්‍රමයට. මෙන්න මේ අනුපූර්ව ක්‍රමය නිසා ඒක හරියට අල්ලගත්තොත් ඒක ආහන ශ්‍රාවකයාට ඒ ක්‍රියාවත් කරන යෝගාවචරයට ඕන වෙලාවක තමන් ආමග හරිත වැරදි කියලා තමන්ටම පරීක්ෂා කරගන්න. අනුපූර්ව ක්‍රමෙත් නෙවෙයි නම් යන්නේ ලොකු අතු අල්ලන්න ගියොත් අතරමැද අතරමඟ යටිපහුවෙච්ච දේවල් අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සමහර වෙලාවට මේ අනුපූර්ව ක්‍රමය බාලාංශ වලක් අපි ඉන්නේ ඉහළ මට්ටමේ. ඒ නිසා අපට ඌව තේ ඌව ඕනේ නැහැ. මෙතෙල්ල යන්න ඕනේ කියලා. ඒ කියන්නේ එවැනි මාන්නක්කාරකමක් එවැනි ධර්මයේ අඩුකල සලකන කෙනෙකුට මේ බණ වැක්කරුවට බණ ඉදිරිපත් කරාට සාදරයෙන් ගෞරවයෙන් අනුකම්පාවක් වෙන්නේ නැහැ. වෙන කෙනාට ගොඩක් කරාට මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව වෙන දෝෂෙ හිටිනවා. ඒ නිසා සරුවචන් වහන්සේගේ බණට නැත්නම් ශ්‍රවණයට අහුම්කම් දෙනකොට හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ අපි බාලාංශ පන්ති අපි ආධුනිකයෝ කියලා. අපි අපිට තේරෙන්නේ නැහැ. අපිට මේ අරුවචනාංශය දෙන්න හදාන්නේ උන්වහන්සේගේ සබංගන ප්‍රඥානෙ ඉතාම ලේස මාත්‍රයක් විතරයි. ඒක ඇති අතේ නිවන් දකින්න. අපිට සර්වඥතා ඥානය සඳහා උත්සාහ කරන්න ඕන කමක් නැහැ. නැහැ මෙතනත් ඉන්නවනම් කවුරු හරි සර්වඥාඥානෙ ලබන්න උත්සාහ කරන කට්ටියට ඒ කට්ටියටත් ඉඩ තියෙනවා මහ බෝසතාණන් වහන්සේනමක් විදිහට කරගෙන යන්න පුළුවන් නමුත් මේ වැඩමුළුවකදී බලාපොරොත්තු වෙන්නේ එහෙම අය වැඩගත්තර කමක් නැහැ මේ ජීවිතේදීම අපිට මේ ආශ්‍රවචය කිරීමට ඇති අවිද්‍යාව දුරු කරලා ශාසනය දැනුව ලං කර ගන්නයි. අනේ ඒ වැඩ පිළිවෙලදී මේ අනුකුබ්බ සික්ඛා අනුභව කිරියාන අනුභව ප්‍රතිපදා කියලා මේ සර්වචනයි ඉදිරිපත් කරන ක්‍රමය ප්‍රායෝගික එහෙම නැත්නම් අස්පනා පිට අත්දකින්න කැමති කවම කාගෙන්වත් නිඳ නිදා නිඳාවකට ලක් වෙනවා. එහෙම නැතිකොල්ල තමයි දැනබැන යන්න හදන කට්ටිය තමයි උදාතු වල්ලන්න හදන කට්ටිය තමයි ඒ අනුපූර්ව ක්‍රමයේ ඉක්මවල යන්නේ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඕනම ශාස්ත්‍රීය වහන්සේ නමකගේ ආසනයක් නැත්නම් දේශනයක් ලෝකේ පැතරෙන්න ලෝකේ ක්‍රම තුනයි තියෙන්නේ. ඒකට පාටිහාරිය කියලා කියනවා. ඒකෙදී අනුශාසනා පාටිහාරිය දේශනා පාටිහාරිය සාහිත්‍ය පාටිහාරිය කියලා ක්‍රම තුනක් ලෝකේ තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම ඒ ආදේශනා පාඨය හරි අනුශාසනා පාඨය හරි නැත්නම් ඊදි පාඨය හරි කියන එකෙන් අනුශාසනාව තමයි මෙතන මේ සුතමේ ඥානෙ වශයෙන් ගන්න. ඒ දන ගන්න කෙනා දැක්කට පස්සේ ආය සාධන නම් බණහන්න කැමති නම් එයාට මුල ඉඳලාම අනුශාසනා කරනවා. ඒ අනුශාසනා කිරීමේ ක්‍රම සන්දස්සේති සමාදපේති සම්පාංශේති සමුත්තේජේති සම්පාංශේති කියන ක්‍රමය තමයි තරවචනාසේ තමන් ඉදිරියටපත් වෙච්ච ආධුනිකයට දෙන්නේ. ඒ ආධුනිකෙක් තමන් ඉදිරියට ආවට පස්සේ ආ බෞද්ධක් නෙවෙයි තරවචනාසේ අඳුරන්නේත් නැහැ. එහෙම කෙනෙක් ඇවිල්ලා මොනම හේතුවක් නිසා හෝ තරවචනාසේ මුණ දුන්නොත් සර්වචනාංශي දකින්නවා මේ සර්වචනාංශේ තමයි ඉදිරියට කෙනෙක්පත් වීම විශාල පිනක් බව. ඒක නා දන්නේ නැහැ. ඒක නා දන්නේ මම මේ ළඟට ඇවිල්ලා තියෙන කාගේද කියලා. මොකද්ද වෙන ආකර්ෂණයක් නිසා හෝ ඒක නාවට සරුවචනාංශය දකින්න. ඊට පස්සේ ඒ සරුවචනාංශයේ පළවෙනිම අනුශාසනාව තමයි ඒ කෙනාට සමාදම් කරනවා අඟවනවා මේක බුද්ධෝත්පාද කාලයක්. දැන් තමන් ඉන්නේ බුද්ධෝත්පාද කාලයක නම් මේ ඉස්සරහින්නේ බුදුහාමුදුරුවෝ තමයි කියන එක පෙන්ලා දෙනවා ඒක ඔබ කොච්චර මහන්සියක් ගන්න බෑ මේක හම්බ වෙච්චලා වැඩ ගන්න විතරමට කරන්න පුළුවන් වෙන්නේ දැන් නැත්නම් දැනගනි දැන් තියෙන බුද්ධෝත්පාද කාලයක් ඉතින් යාට ඒක බොහොම ඉක්පදින දාට කරුවචනanse පෙන්නලා දෙනවා. අපි කොච්චර වෙන භවභෝග සම්පත් ලැබුවත් බුද්ධෝත්පාද කාලෙක ඉපදෙන්න හම් වෙන එක ඒක උබ්බේච කත පුණ්‍යතාව වලට වැටෙන පෙරකල පිනකට වැටෙන. දැන් මේ පින පහළ වෙලා තියෙනවා. නමුත් ඒ මනුස්සයා දන්නවා. ඒ දන්නේ නැතිකමට එයාගේ වගකීමකුත් නැහැ. ඒක මතු කර දීම දරුවචනන්සේගේ 100ක් වගේ කියලා කියනවා. තාමත් අනුකම්පාවෙන් එයාට හේතු ගන්න නම් ඒක බුද්ධෝත්පාද කාලයක් නැත්නම් ඔය ඉස්සරහා ඉන්නේ තමන් හමු වෙලා ඉන්න පොඩි කෙනෙක් නෙවෙයි කියන එක මතක බලන්න. ඊට පස්සේ කියන මේ බුද්ධෝත්පාද කාලේ මෙවැනි දෙයක බුද්ධියක් මෙවැනි දෙයක රසයක් ලබන්න පුළුවන් මනුස්සයෙක් විතරයි. අනේ මොනම જાතියකටත් මේ ප්‍රයෝජන ගන්න බෑ. දැන් උඹට මනුස්සකම හම්බෙලා තියෙනවා. ඒක මේ දැන්මයි ඉස්සරහට ආපු එකක් නෙවෙයි. ඒත් උඹේම වගකීමක් ඒ ආත්මේ දන් දීලා තියෙනවා තිල්ල කළා. ඒ නිසා මේ දෙවෙනි පින මේ දෙවෙනි අවස්ථාව කරුණාකර සමාදන් වෙනවා. ඊට පස්සේ කියනවා මේ ගෙන්නෙමට ඇහෙන. මතී ජීවකන ඇහැ කාක නහය අංග පුලාවක් සහිතව තියෙනවා. ඒ නිසා මම මේ කියන දේ උඹට තේරෙනවා ඒක භික්ෂණ සම්පත්තිය. එහෙම නැත්නම් ග්‍රීක භාෂාවෙන් කතා කරනවා නම් ඊව භාෂාවෙන් කතා කරනවා කාටවත් තේරෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ නමුත් විතර ගණන් දෙනුවක් වෙනවා. ඒකට කියන භික්ෂණ සම්පත්තිය කියලා. ඊට පස්සේ සර්වඥාන්සේ යාට හේතු ගන්නනවා. උඹට ඒකේ බුද්ධිය වාසිය මොකුත් නෑ ඔබ මේක සමාදන් වුණේ නැත්තම්. දැන් මම ඉස්සරහින් බුදුහාමුදුරන්ගේ මේ ඇහෙන බුදුබණක් මම මිනිස්සේ මට මේ කියන දේ තේරෙනවා මේක මේ අපේ සංසාර ලැබෙච්ච උත්කෘෂ්ඨම අවස්ථා ටිකක් කියලා සාදු කියලා සමාදන් වුණේ නැත්තම් එමෙත තාම අන්ධ පුතක් කෙනෙක් වශයෙන් ඉන්නේ. ඒ නිසා ඉස්සල්ලාම බුදුජානනාථ කරන්නේ යාට සම්දර්ශනය කරලා පෙන්නනවා අනිකුත් කියලා කෝටියක් සත්තු අතර මිනිස්සු ඉන්නේ බොහොම සුළු ප්‍රතිශතයක්. මිනිස්යන් අතර බුදුන් වුණ ගැහෙන්නේ බුද්ධෝත්පාද කාලේ දන්නේ තාමත් සුළු පිළිසක්. ඒ සුළු පිළිස ඒ බව දැනගෙන සමාදම් වෙන්නේ ඇතුලේ පින මෝරන වෙලාවේ තමයි. එතකම්ම අදුපාඩු ගංගල බල බල නොලැබිච්ච දේවල් ගැන කල්පනා කරගෙන පශ්චාත්තාප වෙන මිසක්ක මේ සම්දර්ශනය දිනහැර පෑම ඔබ සංසාර ගමනේ දැනෙන විශාල සම්දිස්ථානයක පෙරකල පිනක් මෝරලා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේකට සාදු කියලා අනුමෝදන් වයන් කියන එක බුදුරජාණන්සේ ඒ පුත්‍රයාට සම්පූර්ණ ධෛර්යය ඇති කරන විදි ආරම්භ කරන කතාවක තමයි දෙන්නේ. ඒකල වල යාට හේතු ගන්නනවා මේ බුදුන්ට වැඳුම් ගන්න නෙවෙයි අනුමෝදන් සමාදන් ඒ සමාදන් වෙනකොටම යාගේ හිත බුදුබණක් අහන්න ගැඹුරකට යන්න ලොකු සතුටක් ඇති වෙනවා. ඒ ඒක මහා කරුණාවෙන් සිද්ධ වෙන වැඩක් මහාපත්තා පිටපස්සෙන් කියලා. ඊට පස්සේ යාගේ අර විකසිත මනස යමක් දරා ගන්න උකහා ගන්න පුළුවන් මනස දැක්කට පස්සේ සර්වඥාන්සේ කියනවා දැන් මෙතන ඉඳලා මේ මෙදෙකල් වගේ කියන බාහිර දොර කටේට කිච්ච හිටපු දේවල් වලම යෙදී ගත කරොත් ඉස්සරහට මේ අවස්ථාව ඒ තරම්ම ප්‍රයෝජන ගන්න බෑ. මෙතන බරපතල වැය ටිකක් තියෙන ඉස්සරහට. නිතෙන්ටනකන් සීල ශික්ෂාව හරියදී දැන් සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ඉහළ වැඩසටහනක් තියෙනවා ඒක නිසා ඒකට සමුත්තේජනය කරනවා මේ Taman දැන් සුදුසා ඒ සුදුසුකම් වල ඉද සකස් කරන ඉදිරියට යන්නේ ඉතින් යනකොට මේ දෙන ඉලපන්ති පාඩම් වල බරපතලකම නිසා ඒක නට බයක් නැත්නම් චකිතයක් මතුනොත් සම්පහන්තනය කරනවා නෑ නෑ ඔහොම තමයි මහත් පටන් ගත්තේ උතෙන්ට එන එක ටිකක් අමාරු. ඉස්සරහට ගැඹුරක් වගේ පෙන්වන්නට මොකද දිගට කරගෙන ගියත් හරිනවා කියලා සම්පාංශක. අන්න ඒ වැඩ පිළිවෙල අනුපූර්ව වැඩ පිළිවෙලක් ඒකට ආදී අනුශාසනා පාටිහාරිය කියලා තමයි කියන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ කවුරක්වත් දක්ෂ නැහැ. සාරිපුත්‍ර සාන්තරත් පස්සේ. බුද්ධලේදියා බල්ලේ බුද්ධලාට යාගේ தත්ත්වේ තාරාසිරම කියලා දීලා එයාට ඊගාට කරන්න තියෙන දේ කියන්නේ අර ආසයන්සේ ඥානයේ කියන දරුවත් යන ආශ්‍රය කරලා පුළුවන්. ඊට පස්සේ ඊට පස්සේ પરම්පරාව කරන්නේ ඒ ක්‍රමයේ අනුගමනය කරන එක විතරයි. ඊට අමතරව තියෙනවා ආදේශනා පාටි ආදී කියලා. මේ කිනාගේ පුද්ගලයාගේ මනසට බලපෑමක් ඇති කරලා මැජික් පෙන්නලා හිත කියලා নানা ප්‍රකමයට යගේ හිත බඳන ක්‍රම තියෙනවා. ඒ ආදේශනා පාටිහාරිය වාක් සාසුනාංශලා කරලා තියෙනවා. ඒක කරන්නේ ගොඩක් කරාට අනුගේ මනස කියවලා ඒවලයි කියලා කියලා කියවන්න පුළුවන් නම් විද්‍යාවට දන්නේ ඒකට බලපෑමක් කරලා ඒ පුද්ගලයාගේ හදිසි ශ්‍රද්ධාවක් ඇති කරගෙන ලොකු ප්‍රශ්නයක් විසඳලා දුන්නා වගේ ආදේශනයේ මාර්ගයෙන් මිනිස්සු වගලා ගන්නවා. අනිතිකද ඊර්ති ප්‍රාතිහාර්ය තමන් මේ උත්තර මනුෂ්‍ය ධර්ම හැකියාවන් පෙන්නලා අනිකුල්ලෝ නතු කරගන්න ක්‍රම. ඉතින් මේ දේශ පාටිහාර්ය තුනක් අනුව තමයි ලෝකේ ශාසන පැතිරෙන්නේ බුදුදානක කියනවා ආදේශ ප්‍රාතිහාර්ය සහ ඉද්ධි ප්‍රාතිහාර්ය අනාර්ය ක්‍රම ඒවෙන් ගියාට පස්සේ ඒ පුද්ගල ඉක්මනටම ජනප්‍රිය වුණාට ඒ පුද්ගලයාත් ශ්‍රාවකයොත් විශාල අමාරුවකට වැටෙනවා. එතකොට පමා වැඩි. ආදේශනා පාටිහාරි එහෙම නැහැ. අහන කෙනාට දැනගන්න පුළුවන් මම මේ මැජික් එකක් පෙන්ලා දෙනවා රවට්ටලා අද මට තීන ගෝල දීලා රවට්ටගෙන යන්න නැත්නම් මම මේ කියන දේ මට තේරෙනවා මම පිළිගත්ත මම ප්‍රතිපත්තියට දැම්මා මට ප්‍රතිඵල ලැබුණා ඒ නිසා අනුශාසනා පාඨය ආදීදී කියනකොට අනුපූරක මෙට යනකොට යමක් Tamanට ඇහුණා නම් සුතමේ වශයෙන් ඇහුණා නම් ඒක නාවේ ඊට ඉස්සර තිබුණ දැනුමක් තියෙනවානේ තර්ක ඥානයක් කියලා එකක් ණය විපස්සනාවක් කියලා එකක් අන්වේ ඥාන කියන එකක් එයා ඒකට දැම්මාම ගලපලා බලනවා මටත් පිළිමිස් කාපු මොලයක් තියෙනවා. මේ කියන්නේ වෙන්න පුළුවන්ද? එහෙනම් දැන් මෙතන මේ මැජික් පෙන්වන්න හදනවාද? එහෙම නැත්නම් ඉන්ද්‍රජාල කරන්න හදනවාද කියලා ගලපලා ඉවර වෙලා තමන්ගේ චින්තාමය ඥානහරහ එතිලා හොඳයි කියලා හිතුනොත් තමයි යා ක්‍රියාත්මක කරන්නේ. ඒකට බුදුරජාණන්ගේ කවදාවත් බලපෑමක් කරන්නේ නැහැ. ඒකට සම්පූර්ණ අයිතිය ශා วก යාට තියෙනවා. මම මේ කියන දේ ඔක්කොම බාර ගන්න ඕනේ මම මේ කියන දේ ඔක්කොම පිටි ගන්න ඕනේ මම මේ කියන ඔක්කොම ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා කවදාකවත් නැහැ. ඒ නිසා තමයි දැනගන්න පුළුවන් තමන් කාටද යහුම්කම් දෙනකොට කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරනකොට ධර්මයක් ගන්නකොට ඒ හරහා බලපෑමක ලේස මහත්යක් තියෙනවා. මම කියන පරිසරය. මොනම විදිහකට අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනකන් මේ පුද්ගලයාගෙන ආපු අන්වේ ඥාන, තර්ක ඥාන වලට සම්පූර්ණ කරු කරනවා. ඔබ මෙතෙක් කරපු ඔක්කොම වැරදි. අද ඉඳලා සම්පූර්ණයෙන් මං කිය මං කියන දේ කරන්න ඕන කියලා වෙනි බලපෑම් වලින් වෙන්නේ ආදේශනය හෝ ඉති ප්‍රත්‍යාව. බුදුජානකේ ආදේශන ශක්තිය තිබ්බා. ඉති ප්‍රත්‍යාවේ ශක්තිය තිබ්බා. සම්පූර්ණාංශික පාවිච්චි කරේ නෑ. විශේෂයෙන්ම ශ්‍රාවකයන් කිව්වා ඒක පාවිච්චි කරන්න බා. මං කියලා දෙන ක්‍රමයේ කියලා දෙන කැමති කෙනෙක් පාරගත්තා වයි. ඒ නිසා මෙතනදී කියන්න පුළුවන් අපි කොච්චර දඩ වැව්වත් නැත්නම් අපි කොච්චර ප්‍රාර්ථනා කරත් මුළු ලෝකෙම බුද්ධ ආගම තියෙනවා. ඒක එහෙම සමබර භාවයක් මේ ලෝකේ තියෙන්න බෑ. එහෙම දාම <clears throat> මේ සුතමේ ඥානෙ ලබන පිරිස වැඩිතරනේ බෞද්ධ රණිවේ අපොඩි පොඩි විශේෂයක් මත. එනිසා බෞද්ධ රාජ්‍ය හදන්න හැදුවට ලෝකයෙන් බුද්ධහන් කරන්න හැදුවට ඒක දායකත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක තාර්කික කොහොමදක්වත් කියලා. ඒ නිසා අපට කරන්න තියෙන මේ නිසා මේ කාලේ හම්බුණා. චන සම්පත්තිය ලැබුණා. අපි යම් ප්‍රමාණයක් ලෞකික ඥාන භෞතික ඥාන තියෙනවා. යම් ප්‍රමාණයක් සර්වඥාන්සේ දේශනා කරපු සුත්තමේ ඥාන තියෙනවා. අපි නැවත නැවතත් අසමින් නැවත නැවතත් ඒකත් ගලපමින් ඒක ඍජු කර ගැනීම හැර අපිට මේ අපි කැමති ඔක්කොට මේ දැනුම දෙන්න. එහෙනම් අන්‍යාගම් කියන්නේ මේකට ගන්න. ඒ ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ හීනෙන් බය වෙලා කරන වැඩක්. මේ ප්‍රායෝගික දෙයක් නෙවෙයි බොහොම ගැඹුරු දෙයක්. ඒ නිසා අපි මෙතෙන් ආපු එක මේ තාකාපු ගමන සමන්ට හොඳට වගකීමේ හොඳට හැරලා බලලා මෙහෙ කරන්න පුළුවන් නම් තේරෙයි. කීයෙන් කී දෙනාද මේ වගේ කැපකිරීමකට කැමති? ඔක්කොටම ඕනේ කෙටි කරව. ඔක්කොටම ඕනේ හදිසි ඔක්කොටම ඕනේ ඉන්ද්‍රජාලහරක්. දුවට මතක තියාගන්න හදිසි ප්‍රතිපදා ඉන්ද්‍රජාල හරහා කරන්න යන කට්ටිය තමයි පිස්සන් කොටුවල ඉන්නේ. තමන්ටත් ඕනේ නම් කවුරු හරි පිස්සන් කොටුවල පිටත් කරන්න කෙටි ක්‍රමවලට බාර දෙන්න. කෙටි ක්‍රමයට පිස්සන් කොටුවට යන්න. ආදේමයේ අනුශාසනාව ඇරුවනම් මේ ඥාන දිගේ ගියා නම් ඕන කෙනෙකුට තේරෙනවා කරගෙන කරගෙන යනකොට මගේ කායික සෞඛ්‍යය අසම්බරතා පහළ වෙනවනේ. මානසික සෞඛ්‍ය අසම්බරතා පහළ වෙනවා කියලා එක රැකින් වෙන්නේ නැහැ. ඒ ක්‍රමයෙන් වෙනකොට තමන්ට නැත කරලා පැත්ත කරගන්න. නිසා මේ ක්‍රමය හරි හරි ගියම ගාස්තු ගෙවීමේ ක්‍රමයට කියලා දෙන්න පුළුවන් කරා. අධිශිකාරෝ ඉන්නවනම් <clears throat> ඒගොල්ලෝ ගියාට ප්‍රශ්නයක් නැහැ. කියන්නේ අපි අන්තිම බස් එකේ ඉන්නවා ඕගොල්ලෝ යන්න කියලා. ඉන්න හරියක් ඉන්නේ අද අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන තුප්පහිකම නිසා ඉන්න වෙලා තියෙනවා. මේ ප්‍රතිඵලෙන් කරලා ඉක්මනට අලි කරනවා. අද පහේ පන්ති ඉස්සත්තට ලංකාවේ මහන්සි වෙන පොඩි දරුවෙක් තියා බලනකොට පේනවා මොන්න තරම් බලපෑමක් කළා ළමා මානසිකත්වයේ බඩු තලන්න වගේ තත්. එදා ඉඳලම තරගකාරී. ඊට පස්සේ 10 වෙනි පන්ති ඊට පස්සේ විශ්වවිද්‍යාලය ඊට පස්සේ හැමදාම එන්නේ මේ ප්‍රතිඵල අපේක්ෂා කරන ගැති නිසා ඒ දරුවෝ ප්‍රධාන වශයෙන්ම අම්මට අප්පච්චිටයි වෛර කරනවා. ඉන්දිය ලස්සන සුන්දර ළමා ජීවිතේ මොකක්වත් නැහැ. තරංගෙමයි ඉගෙන ගන්න. ඒ තරංගේ කාටද වෙන්නන්නේ? වැඩියෙන් අසුර කරන අම්මටයි තාත්තටයි තමයි. ඊගාවට ගුරුවරයා. ඉතින් මේ ක්‍රමේ නිසා ඉස්සරහට ඉපදෙන දරුවන්ගේ 100ට 10ක් අසහන කාලය. ඇමරිකාවෙ එන්න දෙන්න වැඩි. එතන පොඩි ළමයින්ගේ ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමයකදී ADHD ඉස්තරේක සින්ඩ්‍රෝම් එකක් දැන් ඒක ඩිසීස් එකක්. ඒ ළමයාට මොකේකට අවධානය යොමු කරන්න බෑ කලබල. ඒ නිසා පන්ති ඒ ළමයි ගාන 10ට වැඩිලු ඉගෙන ගන්න ළමයිනේ කිසිම විශේෂකට අවධානය යොමු කරන්න බෑ. ඒක අන්නේ විතරයි. ඒ නිසා ඒ ළමයට මේ හතර පන්ති ඉඳලාම හිත හිරිවට්ටන්න බෙහෙත් දීලා. අන්තිමට එනකොට මොකක් හරි ඩිමෙන්ෂියා හරි මොකක් හරි දෙයක් අද අධ්‍යාපනයක් කියලා කරන්නේ මහ විකාර වැඩක්. මේ මේ අනුකූල අනුකූල ක්‍රමයට මේ සුතමේ ඥානෙට මේ මොකක්වත් නැහැ. හදිසිකාරෝ ඉන්නවනම් ඒ ඉන්න දැඟලිල්ල හැටියටම කියත හැකි මුදු පැනලා කල්ල කඩා ගන්න හදනවාද එහෙම නැත්නම් තමන්ගේ මට්ටමට යනවා ඒ නිසාම සර්වඥාගේ ගිහි පැකිලීමක් නැතුව මේ ක්‍රමයට අනුකුබ්බ ප්‍රතිපදා අනුපූර්ව ක්‍රමය කියලා කියනවා අනුභුබ්බේන මේ දහවි තෝකතෝකං කන්නේ කන්නේ කම්මාරෝ රයිසස්සේ වෙනිද්දී මලමත් සංකරුවා පාරණ මලකට බැඳිච්ච තෙල්කුණු බැඳිච්ච පතරම් භාණ්ඩයක් වතුලේ දාන්නේ තෙලේ දාන්නේ ඉන්නේ දාන්නේ තෙල්කුණු කපන්නාසේ යෝගාවචරයා මේක ටික ටික කරගෙන යනවා මිසක් හදිසි වැඩ වලට පයින් ගතිය නැත්නම් මේ ප්‍රතිඵල අපේක්ෂා කරන ගතියද කියනවා බටහිර චින්තනය. බටහිර චින්තනයට යන්න යන්න තමන්ගේ සුසුකම් ප්‍රශ්නයක් නෑ gediyak ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ආචාර්ය චින්තනයේ තිබුණේ ප්‍රතිඵල අවශ්‍යතාවයක් නැහැ සුදුසුකම් සකස් කරගන්න. බුදුජානනාංශ ළඟ තියෙන්නේ ඔය හේතු සම්පාදනය කරපන් ඵල අපේක්ෂාවකින් සරව. මේක තමයි ජීවිතයේ තියෙන උදාරකම. කරණ තියෙන හැම සාසනික කටයුත්තම කරනවා මම අරක ලැබෙන්න ඕනයි කිය කිසිම අපේක්ෂාවක්. ඒ ගැන කියනවා හේතුඵල ධර්මයෙන් මට පින මොරපුවට පස්සේ හේතුව සම්පාදනය කරලා ඵලෙ ලැබෙයි. ඒකට තකමල වැඩක් නැහැ. මට කරන්න තියෙන හේතු සම්පාදනය. අනේ හේතු සම්පාදනය යටින් බලනකොට මේ බුදුජානක මේ කාලසූත්‍රය පෙන්වන්නේ Taman සම්පාදනය කළ යුතු හේතු හතරක්. එකක් තමයි ඇති වෙන්න බනවන්නේ. එනකන් ධර්ම කරුණ වලට විවුර්ත වෙන්න ඕනේ. අන්නේ විවුර්ත වීමේදී ඒක නොවුනොත් අපපටිපත්‍ය අවිද්‍යාව නැහැීම නිසා නොදැනීම නිසා හිතේ තැම්පත් වෙලා තියෙන අන්ධකාරය අයින් කරන්න බෑ. ඒකට එක ක්‍රමයයි තියෙන්නේ දැන් සර්වඥාන්ත වැඩ ඉන්න කාලේ දැනුම සම්ප්‍රේෂණය කරේ ශ්‍රාවක දේශක ක්‍රමයට. කෙනෙක් දන්න කෙනා කියනවා අනික කියහගෙන. අද අපි ඉන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි යුගයේ. අපිට ගොඩාක් තියෙන ශ්‍රාව්‍ය දෘශ්‍යකම තොරතුරු සම්පාදනය කරන්න. නිකමත බලන්නේ ක්‍රම වැඩි වෙන්න වැඩි වෙන්න මනුස්සයා පිස්සු හැදෙනවද? සදාචාර සම්පන්න වෙනවද? ඒ ශ්‍රාව්‍ය දෘශ්‍යකම වැඩි වෙන්න වැඩි වෙන්න තොරතුරු තාක්ෂණය වැඩි වෙන්න වැඩි වෙන්න පුදුම කුප්ප පුදුම නිහින පුදුම බයලජ්‍ය නැති, පුදුම ඉන්දිය සංවරය නැති, පුදුම සීලයක් නැති අමනුෂ්‍යෝ జాතියක් රෝබෝට් සතියක් ඉඳලා හැබැයි ඒ වුණත් අද කරන පරිශන වලදී පවා පිළිගන්නවා කෙනෙකුට දැනුම දෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි සමුකම් කියන්නේ. ඒකයි අපි මේ වගේ තැනකට සුදු පිටසක් එකතු වෙලා එක්කෙනෙක් කතා කරනවා අනිත් ගොල්ලෝ අහගෙන ඉන්නේ වැඩ නැතුවට පුළුවන්. මේක ටේප් එකකින් රෙකෝඩ් කරලා අහන්න බැරුවට පුළුවන්. මේ ඍජු ඇහිීමෙන් අපිට සිද්ධ වෙනවා මොකද්ද සංනිවේදනයක් ඒක තමයි සරුවචනාංශය කරේ එක්කනේ දේශනා කරනවා අනිත් කෙනා හරිනවා යහන කෙනා පුංචි කැපකිරීමක්ද කරන්නේ දේශනා කරන කෙනා පුංචි කැපකිරීමක්ද කරන්නේ අන්න ඒ විදිහට කැප කැප වෙලා කරන සංනිවේදනය තමයි හොඳම කරන්නේ ඊට අමතරව තාක්ෂණය හරහා අපිට විවිධ ක්‍රමයකට මේක දියුණු කරන්න පුළුවන් නමුත් එකකින්වත් අර කියන ඍජු සම්බන්ධතාවය නැහැ ඒ නිසා භාවනා කරන කෙනා ආශ්‍රවක්ෂය කිරීමට අනුසේ ධර්ම ආශව ධර්ම දුරු කිරීමට කටයුතු කරන එකනා නිතරම අහුම්කන් දීම කරන්න ඕනේ හිතා ගන්න බෑ සර්වචන් වහන්සේ බණ අහලා සර්වචන් වහන්සේ හම්බෙන්නේ කුටිකාරක සෝන ස්වාමීන් කුටිකන්න සෝන ස්වාමීන් වහන්සේ ආවට පස්සේ ඕම දුර ඉඳලා ආවේ කොච්චර දෝ කාලයක් ගෙවාගෙන ඇවිල්ලිවලා සර්වඥයන් දැක්ක පස්සේ සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ සෝනහම්දුරන්න මම ඉන්න කාමරේම ආසනයක් පනවන්න. කවදාවත් කියලා. ආනන්ද හම්දුර පනවලවට පස්සේ සර්වඥයන්සේ සක්මන් කළා. තමන්ගේ ආසනෙට වඩිනවා. සෝන ස්වාමීන් වහන්සේ චරියට වශයෙන් සර්වඥාන්සේ කියනවා මේ තමන් වෙනින් පැවිදි ශ්‍රාවකයාට සෝන මට ඇහෙන බන්තියක් කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ පාරායන වගේ හොඳ සාර සූත්‍රය සර්වඥ සූත්‍රයක්. ඉස්පිල්ල පාපිල්ල කරද්ද නැතුව ජීවරවයි සර්වඥාන්දේ ස්තුති කළා කියනවා. ඔබ මේ කියපු කතාව අද ව්‍යංජන හරි උච්චාරණේ හරි බොහොම හොඳ බණක්. ඒ කුටිකන්න සෝන ස්වාමීන් වහන්සේ දරුගබේ ඉඳද්දී අම්මා අහස යක්කු දෙන්නෙක් කතා කරන සද්දය අහලා සෝවාන් වෙච්ච අම්මා කෙනෙක්. ඒ ඒ ඒ ශබ්ද තරංග තමයි මේ දරුවගේ බොක්කටක් වැදුනේ. නිසා ඉපදිච්ච ගමන. නැවිදි වෙන්න, බුදුන් දකින්න, ඇහෙන දේ තින්ත පොන කඩදාසියකට තින්තු ගා ගන්නවා වගේ උකහා ගන්න පුළුවන් ශක්තියක් තිබුණා. එහෙම කෙනෙක් කාට පස්සේ බුදුහාමුදුරගේ හුරතලේ තමයි එයාට කියලා බණ ටිකක් කියනවා. ඉස්සර අපේ ගංගවල වල තිබුණ ක්‍රමේ තමයි. කවුරු හරි වැඩකට සිදුවට කාපුවාම අන්දාරි ගිලම්පදට ගත්තා. ඔක්කොම එක තියලා එයාලව බණක් කියනවා. ඒකේ මේ තමයි අපේ මේ ශාසනය පැතිලා තියෙන්නේ. නිසා විතරම මතක තියාගන්න ඕනේ භාවනා කරන ගමන විතරම ඒ සූත්‍ර පරිහරණය කරා. ඒ සඳහා සංග්‍රහ ගන්න පොත් කියවන්න පුළුවන්. අනිකුත් බණ කතා කියවන්න පුළුවන්. මම පැවිදිුණාට පස්සේ මට අපේ නායකවරු කිව්වේ කෙලින්ම බුදුජානකසේ දේශනා කරපු දේ කියවන්නේ. ඒ කියවන්නේ කොහොමද? ඒක තියෙන්නේ පාළිය. ඉතින් කියවල තේරෙන්නේ. ඊට පස්සේ කොහොමද බුදුජානක පොතේ මේ පැත්තේ පාළිය, මේ පැත්තේ සිංහල තියෙන්නේ. මේ පාළි ටික මේකේ සිංහලෙන් කියන කියවනවා. කියවට හරියට කේන් කියනවා පාළියට වැඩි අමාරු සිංහල. මං කියන ලොකු දායකයෙක් ඉස්ලා බැන්න දවසක්. ආජාර පාළිය නම් ටිකක් හරි කියවදයි. මේ කියවන දත් දත් කැඩිලා යනවා. ඒ තියෙන්නේ තියෙන වචන අරත් වැඩි සංස්කෘත බහුලයි. ඉතින් ලොකු දායකනායලා කියන වචනේ එහෙම තමයි මේ බණක් ඉගෙන ගන්නවා කියන එක දුරංගනා කතාවක් කියනවා වගේ හරියන්නේ නැහැ. ඉන්දුවක් චිත්තපටියක් බලනවා වගේ. මේකට යෙදෙන්න ඕනේ. අද කියවන්න ඊටත් කියවන්න අනිද්දත් කියවන්න එතකොට දැනුම 10 10 15 20 ටික ටික ටික ටික වැඩෙන්න පටන් ගන්නවා එහෙම නැතුව අපි හිතනවනම් එක සැරේම ඕක කරගන්න ක්‍රමයක් තියෙනවා කියලා ඒක ධර්ම ගෞරවේ නැතිකම ඒකේ තියෙනවා අනුභව ධික්කාව දන්නේ නැතිකම ඒකේ තියෙනවා අනුභව කිරියාව දන්නේ නැතිකම ඒකේ තියෙනවා අනුභව ප්‍රතිපදාව දන්නේ මම ඉස්ලාම සැරේ භාවනාවකදී වෙලාවේ මුනිදුජි කියලා ඉන්දියාවේ ජයන් ආපු චිවරපු කෙනෙක් තපස්සරේ කියන්න පුළුවන්. බහම හිටියේ ඒ මනුස්සයා ඉන්දු පරිසරයක හැදිලා මහා ශීක්‍රමනේ භාවනා කරලා උගන්වලා ප්‍රතිපේ කෙනෙක්. සමහර දන්නවත් ඇති. එයා කියනවා එයා බ්‍රාහ්මණ දරුවෙකුට මේ වගේ භාවනා ඉගෙනුවාට පස්සේ එයාට ඉගෙන ආසාව ඇති වෙලා තියෙනවා ඒ බණ කෙලින්ම කුස්කොලපතේ සඳහන් විදිහට කියවන්න. ඊට පස්සේ හොයන්න අමාරු නිසා කොමාරිය පුස්කොළ පොතක් ඔයලා දුන්නාට පස්සේ ආඩ දුන ධර්ම විපාසාව කොච්චරද කියනවනම් සුලංගිල්ල වටේට පාංකඩයක් බැඳලා ඒක ගිතලේ පොඟවලා ඒකට පත්තු කරලා ඒකේ ආලෝකයෙන් ගිහුවේ සම්පූර්ණ ඇඟිල්ල පිච්චිලා ගිහිල්ලා තියෙනවා ඒක කිසිම වේදනාවක් විඳලා නැහැ. ඒ ඔක්කොම විඳින ගමන් යා කියලා දැන් මේ අවුරුදු 2600ක් පරණ මේ බණක් කියවනකොට අපි යමක් කැප කරන්නේ. ඒක නිකාං පොල් ගාන ගමන් රේඩියෝ එක දාගෙන බණ අහනවා. එහෙම නැත්නම් දැසිකිලියේ ඉන්නකොට බණ අහනවා. ඒ වගේ කියන්නේ ඇහෙන බණ කියලා පොඩි ධර්ම ගෞරවයක් තිබෙනවා. දැන් අපි කරන්නේ සත්‍ය පැහැදිලි කරන සිල් අරගෙන ඒකටම අප වෙලා කැප වෙලා අහනවා. ඒක උදේම ධර්ම ගෞරවය කියලා. ඒ නිසා බුදුජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සර්වඥ ශාසනයක සර්වඥාන්සේ ධර්මයක් අහනකොට ඒ අහන කෙනා ළඟ ගුණ ටිකක් තියෙනවා. ඒකට අපි කියන්නේ ධර්ම ගෞරවය කියලා. ඒ ධර්ම ගෞරවය තමයි අට්ටිගත්තා, මනසිගත්තා, සම්බන්තිත්සෝ සමන්නාහරිත්තා, ඔහිතසෝතෝ ධම්මං සුනාය. අට්ටිගත්තා කියලා කියන්නේ මේ අහන වචනේ අර්ථ. කියන හැම වචනයකම අර්ථය තේරුම් ගන්නා සුළුව එහේ මෙහි ඊය ගැන කල්පනා කරමින්, හෙට ගැන කල්පනා කරමින්, අනුන් ගැන කල්පනා කරමින් නෙවෙයි. ඒකට මානසිකත්වා කියලා කියන්නේ ওই කියන කොයි කියන විදිහට වෙන්න පුළුවන්. මම අතෙන්දි මෙහෙම අහලා තියෙනවා මෙතෙන්දි මෙහෙම අහලා තියෙනවා කියලා ඒක මනසීකරණය කිරීමක් අන්තරා අන්තර්ගත වීමක් නැත්නම් ඇතුළත ගැනීමක් ඒ වෙලාවෙම සිද්ධ වෙනවා මුලින් මුලින් අපි ඉස්සලා මාටි කතා විතරයි අහනවා පස්සේ අහපිකත් එක ගලපනවා සබ්බංචේතසෝ සමන්නාරිත මුළු හදින්මයි බලන මේ කියනවා ගැන විවේචනය කරන සිදුවෙන් හෝ දෙදර ගිහිල්ලා කඩදාසි රිපේ දාලා ඇවිල්ලා තියෙන විප ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ, දර තියෙනවද දන්නේ නැහැ කියලා කල්පනා කර කර නෙවෙයි. ඒ කරන වෙලාවට මුණ වදිනවා. ඔහිතසෝතෝ කන නමාගෙන හිත යොදාගෙන බන. ඉතින් අන්නේ බන අහනකොට තමයි සංවේදනයක් වෙන්නේ. එහෙම නැතුව දැන් තියෙන විදිහට මේ බන ඇහෙනවා තමන් වෙන කටයුත්තක් කරනවා කියන එක නෙවෙයි. සියලුගේ අපරාධයක්වත් දඬුවම් ලබන ක්‍රම තියෙන නෙවෙයි. වැඩ ගොඩක් තියෙනකොට එහෙම කෙරෙනවා තමයි. එතන හුඟක් වෙනස් අහන බණ කියන. ඇහෙන බණ වෙන එකක්. අහන බණේ තමයි වෙනස සිදුවේ. ඉතින් එතකොට තමයි Tamanට ඒක හොඳට අර කලින් කිව්වා වගේ තින්ත කොන කඩදාසියකට තින්තුරා ගන්නවා වගේ උකහා ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒක හැම වෙලාවෙම වෙන්නේ. හැම වෙලාවෙම වෙන්න ගොඩාක් දේවල් සැදී පැහැදීගෙන එකලස් වෙන්න ඕනේ. එකලස් වුණාට පස්සේ තමයි මේ ධර්ම සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වුණොත් ඒක Tamanට විතරක් නෙවෙයි සාසනයට ලොකුම ලොකු ගෞරවයක්. කොතනක හරි කිනෙකුට මේ කාරණා වැටහුනොත් ඒක බුද්ධලගේ බුද්ධිය සින්න වෙන එකක් නෙවෙයි ශාසනය පැවතුනේ ඔහොම තමයි. අවුරුදු 2600 ආවේ ඒ එහෙම නැතුව ගල් කොට ගල් වල දීලා ගලට වැඳ වැඳ ඉඳලා නෙවෙයි. ඉස්කෝල පොත දීලා ඒකට හඳුන් කූරු අතු වලල්ලලා නෙවෙයි. කටපාඩම් කරලා ඉන්නේ. ඉතින් ඒ නිසා ධර්මයක් අහන්න යෑම පවා අපි දන්න විදිහට බරපතල දස කුසල කර්ම වල එකක් තමයි. බණ අහන එක ඉතියේ බණ අහනකොට ඒ වගේ සැදී පැහැදී බණ අහන කෙනාට බණ කියනවා කියන එකත් ලේසියි. ඒ කෙනාට අර්ථය සිද්ධ වෙන විට බණ කියනවා කියන එක ලේසිත් නෑ. ඒ නිසා සර්වඥයන් සඳහන් කරලා තියෙනවා බණ කියනකොට තමයි පුළුවන් තරම් හික්මිලා මම මේ කියන්නේ බුදු බණක් කියලා ඒකට ගැළපෙන විදිහට බණ කියන්නේ. ඒක හදාගෙන ආනුභූතිකතං කතේ සාමි ධම්මං දේශේ තබ්බෝ පරියාය දසාවි කතං කතේ සාමි ධම්මා දේහිතබ්බෝ ආමිසන්තරෝ කතං කතේ සාමි ධම්මං දේහිතබ්බෝ අද මම මේ මම යම් දවිදයකට මේ ඉගෙන ගත්තද ඒ අනුපිළිවෙලම තියාගෙන කෙනෙකුට උගන්වන්න. ඒකට නිදර්ශන පරියාය කතා කියන්නේ. ගොඩ දෙනකොට නැත්තම් දැන් අටයිනේ නිින්ද යන වෙලාව. බණ අහනකොට එහෙම හේතු. නිදර්ශන කතාවක් කිව්වොත් මොන්නේ? ඒක අවදි වෙලා එන්නේ. ඒ නිසා වරින් වර වරින් වර නිදර්ශන කතා කියනවා. ඒ වගේම ආමිසන්තරෝ කතෙන් කතාන් කතා කරනවා. මට මේ බණ කියලා මේගොල්ලෝ සාදු කියාවි. මට ධර්ම පූජා කරાવી කියන ආමිෂය අපේක්ෂාවෙන් නෙමෙයි බණ. මට හම්බුනේ මගේ ගුරුවරු මගෙන් කිසිම බලාපොරොත්තුවක් ඇති වෙන්නේ දුන්නේ. මට ධම්මාකාරයෙන් හරි ගියාද ඒක දෙනවා කියලා අදහස. ඒ වගේම කාටවත් නිග්‍රහ වෙන විදිහට බණ අහන කෙනාට බණ කියන කෙනාට වෙන කෙනෙකුට නිග්‍රහ වෙන විදිහට බණ කියන්නේ. මේ විදිහට බණක් කියනවා කියන එක ලේසිත් නෑ අහනවා කියන එක ලේසිත් නෑ ඒ නිසා සර්වඥාසී ඉදිරියට ඉදිරියපත් වුණාට පස්සේ උන්වහන්සේ මතක් කරලා තියෙනවා පිටසක් බණ භාවනා කරන පිටසට දෙවිච්චාම දීමේ භිකවේ සම්නිපත්තානම් වූ භිකවේ දියම් කරගෙන මානි මේ බණ භාවනා කරන භික්ෂුන් හෝ පාසකත්ව පාසකායක තුචාන් දෙකක් කරන්නේ ධම්මීවා කතා අරියවත් උනිභාව කරනවා නම් ධර්ම කතාවක් කරන්න නැත්නම් තුෂ්ණීම් භාවයක්. ඒ තුෂ්ණීම් භාවය බුදුහාමරන් කරන ගෞරවය. මේ බුදුගේ දීයක කාර්ය කුටල ගහලා තියෙනවා. එතන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා හිතාගෙන අපි ආර්ය තුෂ්ණීම් භාවයෙන් උන්වහන්සේට ගෞරව කරනවා. මේ වගේ තැන් වල එහෙම කතා කරන්න ගියාම වෙන්නේ ඒක ඇත්තට බුදුහාමුදුරුවෝ පුතේ දීයකින් තමයි අඹලා තියෙන්නේ. ඒක වෙනම කතාවක්. නමුත් අපි ඒකට පණ පෙවි නැත්නම් අපිට පණ හිතින්නේ නැහැ. ඒසා කරනවා නම් කරන ධර්ම කතාවක් එහෙම නැත්නම් තුෂ්ණි භාවයෙන් ඒ නිසා බුදුජාණන් වහන්සේ කළ යුතු කතා සහ නොකළ යුතු කතා පෙන්ලා දීලා තියෙනවා වගේම තමයි සර්වචනස ඉතිරිපත් වෙච්චාම ඊළඟට තමයි කියන්නේ. උනාට කියන කෙනා කළ යුතු දස කතා වස්තු නොකළ යුතු දෙතිස් කතා. මේ මේ කතා කිරුවොත් සම්පප්පලාප වලට වැටෙනවා. එය සාමාන්‍ය සතෙක් මරපු තරම් අකුසල කර්මයක්. මේ නරක අනවශ්‍ය කතා කතා කරන්නේ අපිට තේරෙන්නේ අපිට ඉන්න සතුන් මරන්නේ උගාක් වැඩි වැඩක්. මේ වැඩි කතා කරන එක කමන්නේ නැහැ කියන තොලේ කටේ ගෑවිලා නෙවෙයි කෙරෙන්නේ කියලා. නමුත් දෙකම අපාගාමී අකුසල කර්ම. ඒ දෙතිස් කතාව වලට අපි කොච්චර දවසේ ගත කරනවද කියනවනම් අපි මේ කරන පින්කම් ඇයිදල් කූඩේකට වතුර පුරවනවා වගේ මොකද මේ දෙතිස් කතාවල් නිසා සම්පප්පලාප නිසා සෑහෙන ලකුණු කරනවා. ඒ නිසා මේ වාචාල පිරිසක් එක්ක ඉන්න වුණොත් අල්ලාහ් සල්ලාහ් කියන පිරිසක් මත ඉන්න වුණොත් ඒම ඇති. ඒක නිසා හිස් මිනිසුන් කුස්පුරවන බොතුන් මේස සරසන්නට මා පුතුනේ නැත හෙළදෙන්නේ කියලා අර මේ රබින්ද්‍රනාත් tagore මලක පැතුම දීලා තියෙනවා. නිසා ප්‍රාර්ථනා කරන්න මේ වගේ හිස් කතා කරන මිනිස්සු අතර අහන්නවත් මට නොලැබේවා. ඊට වැඩි හොඳ පැත්තටලා ගහක් ගලක් ඉතිරියක්. මොකද අද වෙලා තියෙන්නේ මොකද්ද? අපි පුළුවන්තරම් සමාජ සිද්ධි වෙන්න උත්සාහ කරනවා. කොච්චර පිංකම් කරත් වැඩි හරියක් අපායයි. යහා මෙතින් ඉලක්ක ගණන් කරලා බලනවා මම අර පන්සලට මෙච්චර දීලා තියෙනවා මේ පන්සලට දීලා තියෙනවා ඉතින් යමරජ්ජුක ඉස්සරහට ගියාම උන්ද අහනවා මොකද මෙහි ආවේ කියලා. අපේලා ඉස්ස පෙන්නවට ඔය එකක්වත් අත්තා ගමන් නැස කරන්න බෑ. මොකද කරන පින්කම් වලට වැඩිය මේ ඇඟට නොදැනි ඇහිදල් අතරින් විශාල වශයෙන් අකුසල් සිද්ධ වෙනවා. ඒ නිසා දෙසිස් කතා. විවිධ කතාවක්. ඒ වෙනුවට කළ යුතු කතා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, විරියාරම්භ කතා. අප්පිච්ච කතා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන හරියක් පත්‍රයක් දිහා බලන්න, වීඩියෝ එකට අහුම්කම් දෙන්න ටෙලිවිෂන් එකේ බලන චීන වල තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් සුඛපභෝගීත්වය සහ පාරිභෝගිකත්වය. උදා උදේ ඉඳලා හැන්ද වෙනකන් කියවන. ඔකට එදිලා ඉන්නකොට පොඩි ළමා මනස, වැඩිහිටියාගේ මනස, අපි වගේ දුප්පත්තරට මේව රටකට ආවට පස්සේ මේකට රිංග ගන්නවා කියන එක අල්පේක්ෂතාවයේ මුලවදිනවා. අපි ඉබේම සුඛපභෝගීත්වයට යනවා. අපි ඉබේම පාරිභෝගිකත්වයට යනවා. ඒක අල්පේක්ෂ කතා කරන මිනිස්සයා කෝපි කාලේ කෙනෙක්, ගොරකේ ඒක කතා කරන්න එපා. මෙහිදී තියෙන පුළුවන් තරම් පාලි භෝගත්තට යන්න ඕන කියලා අල්පේච්ඡ කතාව සමාජශීලී නැති පැත්තකට වැටෙනවා. තම සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා බුදුබණක් නැත්නම් සර්වඥ දේශනාවක් වෙනවා නම් ඒක අනිවාර්යම අල්පේච්ඡතාවයට තමයි අගය කරන්නේ. ප්‍රයෝජනේ සලකලා ජීවත් වෙනවා මිස අන්ධහැරේට කියාපාණ්ඩ පාරිභෝගිකත්වයට සුඛෝභෝගීත්වයට යන්නේ. අපිට පෙරපින් තියෙනවා නම් අපි ඉල්ලලා ගියත් නැතත් සුකොබ්බෝගී දේවල් ලැබෙයි. පාරිභෝගකත්වයට යන්න වෙයි. නමුත් වචනකින්වත් ඒව අවේ කරන්න යන්න බෑ. ඉතින් කෙරුවොත් තමයි හිතගෙන කුරුවට හිතගෙන කරනකොට ගෝලිය දූදුව කරනවා වගේ හැදෙන પરම්පරාවක කවදාකවත් මතකන් තියෙන අම්මලා අප්පච්චිලා මහන්සි වෙච්ච ප්‍රමාණය. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉහළම මට්ටමක. ඒක නොලැබුණොත් එයා කියන්නේ මොකද්ද? මේක කරන්න පුළුවන් නේ අම්මලාට රටව කරන්න පුළුවන් නේ කෙරුවේ නැහැ. මේ අයිතිවාසිකම් පිළිබඳ හටමක් තමයි තියෙන්නේ. අපි ඇතන කාලේ අපිට තිබුණේ ගුවන්තරන් තමන්ගේ දේවල් තමන් කරගෙන යන්න ඕනේ. මොනම දෙයකින් උනත් එහෙම සපේලා දෙනවා කියලා කිසිම බන්ධනයක් තිබුණේ මම ඉගෙන ගන්න ඔක්කොම කරලා රස්සාවකට ගියා බොහොම හොඳට මට කලකුවා. එතන ඒ සුද්දා. නෝවිජෙන් ජාතික සුද්දේ. දවසක් නයිට් එකයි ලැබුවාමත් එක්ක කතා කරනකොට මට හිතෙනවා සුදු ඇඳගෙන සපත්තු සෙරුපු නැතුව බිම වාඩිලා මත් එක්ක කතා කරන්න කියලා මයිත් එක්ක කතා කරලා කියනවා මම ඉස්කෝලේ යන කාලේ ඊටාතංගේ පිළිපැත්තට දුවන්න හදනකොට තාත්තා විශ්වසික පටන් අරගෙන දරුවෝ හත් දෙනෙක් හිටියා නොවේ රටේ කියන්නේ දරුවෝ එච්චර ඉන්න රටක් නෙවෙයි මේකට විශේෂ පවුලක්. ඊළ තාත්තට කිව්වලු මම දුවන්න අර උල්ලඩ කියන සපත්තු ටිකක් ස්පයිස් දෙකක් වගේ කියලා. ඊට මම ගෙදර ආවට පස්සේ හරක් බලහක් බලා ගන්න ඕනේ, තනකොළ කපන්න ඕනේ. මගේ වැටි ඔක්කොම මම කරන්න ඕනේ. එහෙම තමයි අපිට තාත්තා කියන්නේ. ඒක තාත්තට කිව්වොත් තාත්තා කිව්වොත් මොකටද කියලා. ඊට පස්සේ තොල මෙහෙම ඉස්කෝලේ තරගයක් තියෙනවා. මට මගේ ක්‍රියාකාරකම් බැරි වෙනවා ස්පයිස්. ඊට පස්සේ කිව්වොත් තරගේ තියෙනවට පහුවෙන්ද සරපුත්තම රහපත්තුකටම ආරම්භ කරනවා. දෙහැකියාවෙන් පෙන්නවට පස්සේ මම ඒකට උදව් කරනවා. ඒ නැත්නම් සෙරප් වලින් සපත් වලින් දුවලා වැඩන්නේ නැහැ. උඹේ හැකියාව පෙන්නනවා. දැන් මම අදත්මගේ දරුවා හදනකොට මම මේ පාඩම කියලා දෙනවා කියලා. ඔය උපකරණ වලින් නෙවෙයි දිනන්න ඕන කරලා තමන්ගේ හැකියාවන් දිනුවාට පස්සේ ඒක අනුග්‍රහ කරන එක වෙනම දෙයක්. ඉතින් ඒ නිසා මේ අපිච්ච කතාව යථාවාදී තථාකාරී නැති තථාකාරී තථාවාදී නැති කෙනාට ටිකක් රස. කියන දේ කරන්නේ කරන දේ කියන්නේ නැති කෙනාට අපිච්ච කතාව හරි පැංගිරි මූණට මිල්පා වගේ වෙනවා. සර්වඥාන් සම්පිච්ච කතා කරන රජ කුලේ ඉපදිලා හිඟන්නේක් බවට කැමැත්තෙන්පත් වෙනවා. බයකටවත් ආදායම් බද්ද නිදාගෙන කලේ පැනලවත් රජුරු අල්ලගෙන ගිහිල්ලා දාලවත් නෙවෙයි. රජ කුලයක ඉපදිලා හිඟන තැනටපත් වෙලා උන්වහන්සේ කතා කරලා කියනවා මේ හිඟනකම හොඳයි. ඉතින් රජ කුලයේ කෙනෙකුට අභියෝග කරන්නත් බෑ හිඟන්නේකට අභියෝග කරන්නත්. ඒක ඉවර වෙලා තමයි සාසනය පිරලා නිකට කියනවා උඹලට සන්තෝෂයෙන් ජීවත් වෙන්න ඕන නම් ලෝකේ මේ අල්පේච්ඡතාවයේ තේරුම් ගැනීම හරි සතුටින් මේ වගේ මේ ස්කවුට්ස් කැම්ප් වල මේක උගන්වන්නේ ඔච්චර. ඉවරලා තියෙන කැපපෙන් පැත්තක දාලා ඉන්න කැම්ප් එකක් ගහන ජම්බරයක් කරලා. ඒක සැපේ ජීවත් වෙන්න පොඩි උන් උගන්වනවා. බේටි පවල් සාමිතා බුදුහාමුදුරුවෝ විතරමයි ඔය කතාව මේ ලෝකෙට කියේ අනික ඔක්කොම කිව්වේ බිස්නස් කතා. පරිභෝගිකත්ව කතා. සුඛෝපභෝගී කතා. ඒ මොකටවත් නෙමෙයි අපිට සැප දෙන්නේ නෑ උන්ගේ පර්ස් එක පුරව ගන්න. එතනස කිහිම කිසිම අදහසක් නිසා උනාන්ති කියන අපිච්ච කතා. ඒ අපිච්ච කතා කියන ලද දෙයින් සතුටු වීම කියලා කියන්නේ අල්පේච්ච කියලා කියන්නේ ඉච්ච කියලා කියන කමතර අල්පේච්ච කියලා කියන්නේ අවශ්‍යතා අඩුයි කියන. අල්පේච්ච කාවේ තියෙන කෙනා විතරයි ලෝකේ සතුටින් ජීවත් අපිච්ච කතා තියෙන කෙනාට ලද දෙයින් සතුට. ඒක සිංහලට කියන්නේ ලද දෙයින් සතුට කියලා. ඌ විතරයි සතර තියෙන නිසා අද ඉංග්‍රීසි භාෂාවේ පාවිච්චි කරන අඩුම වචන තමයි ඉනස් කියන්නේ. කවදාකවත් ඉනස් නැහැ. අර කෝණ මේ කෝණ මේ කෝණ මේ කෝණ තමයි. ඒ නිසා කවදද යමක් කරන්න නැති. අවශ්‍ය නැහැ කියන්නේ වෙනවා. ඒක ඉගෙන ගන්න විදිහට අපි නතර අල්පේච්ඡතාවය ඉගෙන ගන්න. මේ අල්පේච්ඡතාවය අපි කරන ගමන් අපි ඒක කියලා කරන කෙනෙකුට ආදර්ශයෙන් දෙන්නන්න ඕනේ. මොකද බුදුහාමුදුරුවෝ ඒක තමයි මේ සුතය හරහා අවුකන් දීම හරහා කරලා තියෙනවා. එතකොට මේ මිනිස්සු දැනටමත් හම්බෙච්ච බුද්ධෝත්පාද කාලේ දැනටමත් හම්බෙච්ච මනුස්සාත්ම භාවයේ දැනටමත් හම්බෙච්ච ජන සම්පත්තිය තුළ දැනටමත් හම්බෙච්ච සද්ධර්ම ශ්‍රවණය තුළ දැනටමත් හම්බෙච්ච පැවිද්ද තුළ දැනටමත් හම්බෙච්ච සත්පුරුෂ ආශ්‍රය තුළ සතුටු වෙන්න ගන්න. එහෙම නැත්නම් නොලැබිච්ච දෙයක් ගැන කල්පනා කරවෝ ජීවිත හැන්ද වෙනකන් බැරි. ඉතින් ඒ ඉල්ලන දුෂ්කර වස්තු සියල්ලම හම්බෙලත් තවත් ඇවෙනවා නම් මේ මනසේ තියෙන අපරිපත්‍ය අවිද්‍යාව දුරු කරන්න තියෙන එකම දේ තමයි බුද්ධ ආධිවෘත්තුමයන් වහන්සේලා අල්පේච්ඡතාවය ගැන කතා කරලා තියෙනවා සන්තුෂ්ඨතාවය ගැන කතා කරලා ඒක මේ රැවටිල්ලක් නෙවෙයි මෙන්න මේ හේතු නිසා ඔබ සතුට වෙන්නේ එම හම්බ වෙලක් ඒක නොදැන සමාදන් නොවන මිනිස්සු අසහනය කියලා ලඩක් තියෙනවා එහෙම නැත්නම් මානසික ආතතිය කියලා ඔන්න ඔය ගුණ හර වෙනමයි ආත්මික ආත්මිකයයි මේ මේ ජීවිතේ සතුටේ නෙවෙයි නම් ගත කරේ අඩුව තියෙනවනේ අඩුව තමයි මරණ මොහොතදී ඊගාව ආත්මට කියලා අල්ලගන්න කාටවත් මේ ලෝකේ ජීවිතයක් සතුට වෙන්න බෑ නමුත් අනිවාර්යයෙන්ම අපි මේ අද විඳින දුක ඉඳින්න ඕන එකක් නෙවෙයි දන්නවනම් කාරණා වශයෙන් ඒ සතුට හරහා මෙච්චර මේ බඩ විතරක් ගන්න මහන්සි වෙන්න ඕන වෙන්නේ නෑ අල්ලපු විදිහට පෙන්නන්න ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන විදිහට අඳුරේ පානේ වල නැති වුණාට පස්සේ ප්‍රයෝජනේ සලකලා ජීවත් වෙන ජීවිතයක් ඉන්න පටන් අර ගන්නවා. ඉතින් ඒවා මේ සාමාන්‍ය භෞතික ජීවිතයේ සාමාන්‍ය අපි කියන ලෝකායත විෂයන් වල පලාතකද. රෝපින්නනේ පසුබාහන දේවල්. ඒ නමුත් කාට හරි පුළුවන්ද අතක් කුස්සලා කෑ ගහලා කියන්න බුදුහාමුදුර වැරදි කියලා. කරපු කෙනෙකුට වැරදිලා තියෙනවා. අල්පිතතාවයේ ගිය කෙනෙකුට සංකීර්ණතාවයේ ගිය කෙනෙකුට වැරදිලා තියෙනවා. කවදාවත් නැහැ. නමුත් ඒ තරම් මේක ප්‍රසිද්ධ යෙදි යන්නේ කොහෙද? රට යන්නේ කොහෙද? වෙළඳ ප්‍රචාරය යන්නේ කොහෙද? තාක්ෂණය යන්නේ කොහෙද? දැත්තර පහසුකම් යන්නේ කොහෙද? වැඩි ජනතාවක් යන්නේ කොහෙද? ජීවුන් කියන රට්ටු යන්නේ කොහෙද? උගත් අය කියන අමනියෝ යන්නේ කොහෙද? මේ කොහොමද අපේ ඉදිරියට එන දරුවන්ට අවවරණක් වෙන්නන පාරක් ඒ නිසා පුළුවන් ප්‍රමාණයක දැකව කවුරු කොහොම කිව්වක්වත් බුදුජානනාථයම දේශනා කර දෙනවා අප්පිච්චතා සන්තුට්ටි කතා. එහෙම නැතුව නම් කවදාකවත් ජීවිතේ විවේකයක් කියන එකක් හම්බ අපි මැටි කරත්ත බැඳගත්ත මැටි මීහරක් වගේ. මැටි පාගන මීහරක් වගේ එහා පැත්තට රවුම් තුනක් කරකනවා මෙහා පැත්තට රවුම් තුනක් කරකනවා සඳ උදේ පටන් ගත්තාම සිකුරාද හැන්ද වෙනකන් හැදපන් වයිරෝ බරභාගේ කියලා අදිනවා. මේ රටවල මේක කරන්නේ සිකුරා සිකුරා දැන් ඩාට කඩිය හම්බෙච්චාම ඒක අරන්න ගිහිල්ලා බියර් කෑන් දෙක තුනක් දාගෙන පික්නික් එකක් ගාලා සඳ එනකොට ඔක්කොම කාලා ඉවරයි ආයෙ ණයට තමයි දුවන්නේ. ඉතින් මේ දවස් හතේ කැඹිරිල්ල කවදා කැදේ. කවදා වූ ඒ වගේ මිනිසෙකුට මේ විවේකයේ කියන්නේ මම දැන් මෙතන සැපසේ වාඩි වෙලා ඉන්නවා කියලා ඇඟත් එක්ක යාළු වෙන හම්බ වෙයි. කප්පතනේ අවුරුදු 100 ජීවත් වෙනවා. එමුතුන් ගාක් දල ජාතික ආයතන ආදායම වැඩි ඒක පුද්ගල ආදායම වැඩි ලොක්ක වෙන්න ඇති නමුත් එක චිත්තක්ෂණයක් නෑ Taman එක කියන්නේ. ඒක නිසා මේ ධර්මයේ හරියන්නේ සුද්ධෙක්ම කියලා තියෙනවා අද පන්තිය කට්ටියට. ඒ වගේට ටිකක් දුකක් තියෙනවා ටිකක් සැපක් තියෙනවා සම්බර කරන්න පුළුවන්. උගාක් සැපක ඉන්න කෙනාට පුදුම බයක් තියෙනවා. ඉඳගෙන ඉන්නත් බෑ. බඩදර. දුප්පත් මිනිසෙකුට මේ වගේ තැනකට එන්නවත් බෑ. නිසා මැදපන්ති ඉන්න කෙනා දැනගන්න අපේ ජීවිතේ ලොකුම සම්පත්තිය තමයි. නැත්නම් සාසන සම්පත්තිය තමයි පවිවේකතාවය. මට මාත් එක්ක ඉන්න පුළුවන්. ඒ පවිවේකතාවය නැත්නම් මගේ තනි වශයෙන් තමයි කඹරනවා. අපි කාගෙනව කියලා හරි උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරනවා මිසක් අපේ විවේකයකට අපේ සුභසිද්ධියක් ගැන කල්පනා කරන්න කියනවා 1000ක් ඇවිල්ලා අයිතිවාසිකම් කතා කරනවා. එහෙම බුද්ධිලිකෝ යන්න බෑ අරක කරපම් මේක කරපම්. අද ලංකාව වගේ රටක උපේන මට්ටමේ ඉන්න අවුරුදු 20 ඉඳලා 45කට වෙනකන් වයසේ ඉන්න තරුණේ තරුණිය දිහා බලපුවාම අදින ඇතිල්ල එක දරුවෙක් හදන්න කොච්චර ඊළඟටම එක අම්මෙක් හරි තාත්තෙක් හරි ලෙඩ වුණොත් කොච්චර වේදන් කරනවා ඉස්සර අපේ 1000කට වේදන් කරන වේදමට වැඩිය අපි පොඩි අයියා මට කියනවා ඒ කාලේ පොඩි මල්ලී අපි ඉස්කෝලේ එක සැරේ ගිය ළමයි හම්බුනාට පස්සේ දෙසරයක් යන්න ඕන. ගිහිල්ලා දාන්න එක සැරේ ආපහු ගේන්න එක සැරේ. දැන් අම්මලා තමයි ඉස්කෝලේ යන්නේ තාත් දරුවන්ට වැඩි. එනිසා මේ කවදද මේක ඉවර වෙන්නේ? ඒක ඉවරලා ඒ දරුවා අයින් ගන්න අම්මට තාත්තට වෛර කරනවා. ඔව් මං කියන දේ බොරු නම් ඕගොල්ලෝ පොඩ්ඩක් මට විරුද්ධව එසමක් ගන්න ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම ඊට පස්සේ වෛර අපි කොච්චර අම්මට තාත්තට ආදරේ කරාද? අපි කොච්චරක් අපි ගිහිස්කෝට ආදරේ කරාද? අපි කොච්චරක් අපිට මේ ගහලා ගොඩ ගන්න උගන්නපු ගුරුත් ආදරේ කරන්නේ. දැන් නිකමට කතා කරනවා කතා මේ සාමාන්‍ය අදහසක් උමාරු කරන්න පුළුවන් ළමයි අතර කී දෙනෙක් ශාස්ත්‍රයට ගරු කරනවද? ගුරුවරයාට ගරු කරනවද? කොහොමද උන්ගේ පඩි ගෙවලන්නේ තියෙන්නේ? ඉවෙ නැත්නම් අපේ දාතර බයි. එනිසා ඒ හිතේ මාතතියකට. අවහරණක් ශාසනයක් විවේකයක් මනක් භාවනා කරනවා. ඒ නිසා මේ පවිවේකතාවය ලස්සනම වැඩේ කවවම කවදාකවත් කෙනෙකුට තමන්ගේ ස්වයම්බූ ඥාණයෙන් එන්නෙම නැහැ. අපි බලන්නෙම මොකේකට හරි යෙදිලා ඉන්න කො පික්නික් එකක් එක්ක නැත්නම් පත්තරයක් එහෙම නැත්නම් රේඩියෝ එකක් මොකේක හරි යෙදෙන්න මිසක් ඉරිකක් හම්බෙච්චාම මේ මාත් එක්ක මම මේ සුවසේ වාඩි වෙලා ඉන්නවා කියන එක බුදුන් නොකිව්වොත් අපිට හිතන නිකමකට හිතෙයි කියලා. නෝකට හිතෙන්නේ නැහැ. අපිට වෙලාවක් හම්බුනොත් අපි හොඳ කැපෙන පීයක් කරන පපුව තැනගන්න එක තමයි කරන්නේ. කවදාකවත් අපිට තේරෙන්නේ මගේ සුභසිද්ධිය කියන්නේ මොකක්ද? මගේ අත්ත කුසලයේ කියන්නේ මොකක්ද? මගේ අත්ත සිද්ධිය මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඒක කරුණාවේ ඉගෙනගෙන අපිට උගන්වන්නේ ප්‍රයෝගය. විසලාන අල්පිතය. එතකොට පොන්ච සතුට හම්බි ඒ තුලේ සතුට බුද්ධ විඳින්න විවේක වෙනවා. ඒක උනම් විස්රාම ගන්නවා කියකිය බුද්ධ කලාව වෙනවා කියකිය. මොකද අද ඉන්න සමාජයේ හිතන්නේ විවේක වීම හොදකලා වීම සමාජෙත් නැහැ. පත් වෙන්න ඕනේ අපිත් එක මහමුදේ නාන්න. වරෙන් මචං මහමුදේ නාන්න. ඕක තමයි අපිට තියෙන ආරාධනාව. ඉදිරියනාගේ කියනවා ආමන්ත්‍රණා හොති සහායවත්. අපි පිරිසක් එක්ක ඉන්නකොට හැම තැනම ආමන්ත්‍රණ ආරාධනාව. ගමනේ ඨානේ ගමනේ නිසින්නේ ඨානේ නිපජ්ජාය. ඒ විදිහකටත් ඇවිල්ලා ආරාධනා කරනවා. ඉඳගෙන ඉන්නකොටත් ඇවිල්ලා ආරාධනා කරනවා. බුදියන ඉන්නකොටත් ඇවිල්ලා ආරාධනා හිතගෙන ඉන්නකොට තරදල. අනබිචිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේකග්ග විතානක. මගේ මේ නිසිතේ පාය පා කියන්න වෙන්නේ නැතුව. ඒක කතා කරන ඉස්සයි කියන්නේ හොඳ නැහැ. එහෙම නොවීම පිටක ස්වෛදී භාවයේ අපේක්ෂා කරන කඟ වේනගේ තනි අඟ වගේ. මට තනි වෙන්න හිතෙනවා. අනික හැම හරයම සතාටම අන් දෙකක් හිටිනවනේ. කඟ වේනගේ තනි අඟ තියෙන නිසා කග්ගවිසාන සූත්‍රයේ ગાත 70 32ක් බුදුහාමදේන කරනවා. දැන් මේ කේම ලියලා තියෙන්නේ කන කඟ වේදගේ තනියම වගේ තනියම. එහෙම එකක් කියන්න බණ භාවනා කරන්න කෙනියට අනුනොත් විශ්වාසයි. ඒක බයක්. ඒ චකිතය. ධර්මයට යන කෙනා සුත්‍රමය ඥානෙ තියෙන කෙනා දන්නවා අපිට හැම ලොකෝම ආශිර්වාදය තමයි ඒ පවිවේකතාවය. අම්බුත්තා මගේ වැඩක් කරනවා මට ඉන්න පුළුවන්. ඒ නමුත් දීලා බලන්න අපේ ඇඟ කැමතිද කියලා. අපේ හිත කැමතිද කියලා බුද්ධිම බලන්න. අපි විවේකයෙන් ඉඳලා දන්නේ අපි දන්නේ පික්නික් යන. අපි දන්නේ පොත් කියවන. අපි දන්නේ රේඩියෝ අහන. අපි දන්නේ ටෙලිවිෂන් බලන්න. නමුත් මේ හිත ඇතුළත තුළ මම දැන් මැරෙලා නැති බවට හිතේදී ක්ලාන්ත වෙලා නැති බවට හිතේදී ඉඳ කියලා නැති බවට හිතේදී කීයෙන් කී දෙනාද සතුටු වෙන්නේ. උගව දෙනකොට ඒක වෙන්නේ කන් වුණා, පාළු වුණා, කම්මැලි වුණා, නීරස වුණා මේ தත්ත්වයටදී කොහොමද ධර්මයක් මේ අවුල් ජාලයකට මේ පිළිසයිකයකට මේ මාර ආශයකට ඇතුල් කරන්නේ එනිසා ඒක වෙන්න නම් අනිවාර්යෙන් බුදුබණක් අහලා තියෙනවා අඹුව පමණින් හරියන්නේ නැහැ නමුත් ඒකට කල්පනා කරලා ඒක දරා ගන්න ඒක උකහා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒ පවිවේකතාවයේ තිබුණොත් විතරක් එයාට තමන්ගේ උපසිද්ධිය සඳහා විදි ආරම්භ කරන්න පුළුවන් තමන්ගේ විමුක්තිය සඳහා කටයුතු කරන්න පුළුවන්. අපි මේ උදේ ඉඳලා හැන්දෑ වෙනකන් අදින ඇදිල්ලේදී අපිට කොහෙද ශක්තිය කොහෙද විවේකේ කොහෙද අපේ සුපසිද්ධිය කරන කල්පනා කරන්න වෙලාවක්. අනිත් මේ ප්‍රවෘත්ති මාධ්‍ය වලින් කවදාකවත් දෙනවද විවේකයක්? නිකහත්තු මරලා අපරාධයක් කළා ඒක කැපි කැපි පෙන්න පෙන්න ඉන්න උදේ ඉඳලා හැන්දෑ. ලෝකෙදින ප්‍රධානම අපරාධ ටික විනාඩි 10ට එකතු කරලා පත් කරන ගමන් අපිට දෙනවා gediya පිටින් කාපන්න. ඒකෙන් රැටි ඉස්සේ බය වෙනවා. මේ ප්‍රවෘත්ති බලන්න තුන දා ගන්න බෑ. බක්චාය නැත්නම් ප්‍රශ්නයක් නෑ. ප්‍රවෘත්ති නම් බලන්න ඕන. ඒ පාහරයෝ කරන්නේ එක්ක අපරාධ කරනවා. ඒ කරපු අපරාධ ටික ඔක්කොම එකතු කරලා අර කීයක් හරි හම්බ කරන ඉල කාලා උදිය ගන්න මනුස්සයෝ ඔලුවට දානවා. ඒ කවුරු හරි දන්නවනම් මේ ජනමාධ්‍ය විසින් මේ මනුස්ස මනස විතරම ආතතිගත කරන්න සැලසුම් කරන හැටි මුන්ද ශිෂ්ටාචාර කියලා. අවුරුදු 20කට කලින්ම සැලසුම් කරන්නේ ඊගාට මේ ගුණ්ඩුව දෙන්න ඕනේ. ඒ ගුණ්ඩුව ආය නැත්නම් උන් මේක කරනවා. කරලා කියනවා අපි කිව්වනේ ඕන්න ඕක තමයි වෙලා තියෙන්නේ. ඉතින් දැන් ගුණ හරප දෙක තුනක් උගන්ලා තියෙනවා. බලන්න හිතාන දැන් 2012 එන්නේ ඉස්සලා කී දෙනෙක් පෙට්‍රල් දීච්චා. දැන් නිකමටවත් මතකද ඉන්නේ 14 කියලා. 2012 පහුණයි කියලා මතක නැහැ. ඔව් ඊට ඉස්සලා 2012 දෙසැම්බර් 26 වෙනකොට සෑහෙන පිරිස බෝධි මඩුවල ඉඳගෙන වටේ ඇවිදිනවා බෝධි පූජා කරලා. ඒ තරම් ජනමාධ්‍ය අපේ ජීවිතේට බලපානවා. ඉතින් 13 වුණා කාටවත් මතක නැහැ. දැන් ඉන්නේ 14 කියලා දන්නේත් නැහැ. ඒ උන්නම ඉදිලජාවකුත් නැහැ. ඒ නිසා අපිට අපේ වැඩක් කරගන්න අපිට විවේකයක් නැත්නම් වීර්යයක් ආරම්භ කරන්න මේ අන චක්‍රේ කිසිම ඉඩක් නැහැ. බුදු කෙනෙක් ඔය කොච්චර ලෝකේ අනිත් පැත්තට ගියත් ඉන්ද්‍ර කීලයක් ගැඹුරෙන් කතා කරලා කියනවා අපිච්ච කතා සන්තුට්ටි කතා පරිදේක කතා විද්‍යාරම්භ කතා මේ කාටකත් ඒ දේ අපේක්ෂා කරන්නත් එපා භෞතික විද්‍යාව පොතක රසායන විද්‍යාව පොතක ඉලෙක්ට්‍රොනිකස් පොතක කතාවක් සම්පූර්ණ ඒක අනිත් පැත්තට මම ඒවා කියවලා තියෙනවා. ඒ පොත් කියවලා මම කතා කරන්නේ කියලා නෙවෙයි. ඔගේ තියෙන්නම ආතතිය. එnde එnde එnde එnde ඊගාවේ කල්ලා ගන්න ඊගාවේ කල්ලාට දඟඳ ගතිය නිසා ඒ මනුස්සයෙකුට තමන්ගේ අභිවෘද්ධිය ගැන හිතන්න ඉඩ තියෙනවා. අද තියෙන අධ්‍යාත්ම ක්‍රමය මේ මනස ජීවිතේ තාම සුන්දරම වයස. අවුරුදු 5 ඉඳලා 25ක් විතර වෙනකන් අපි මේ ඉගෙන ගන්න දේ ටික අපිට මේ ඔළුවට දාන දේ නිසා අපේ හිත කන්ඩිෂන් වෙන හැටි අපේ හිත තත්ත්වගත වෙන හැටි නිසා අපි එතන ඉඳලා අවුරුදු 30ක් විතර මහන්සිලා පුදුම හම්බකේ ඉලක්ක හම්බ කරනවා. අවුරුදු 55 කට ඔල්ලන්න බැරි ලෙඩක් එනවා. ඒකට අර සල්ලි ඔක්කොම වියදම් කරලා ඉඳා කකා නැහැ. ඔය තමයි අද තියෙන ජීවන කතාව. ඊට සුන්දරම වයස ඉගෙන ගන්න කතාව. ඒ අවුරුදු 30ක් විතර කඹරනවා. කඹරලා බැංක account එකක් හදාගන්න. ඊට පස්සේ මොකද heart attack එකක් හරි වුණා හරි කොලෙස්ටරෝල් ආවට පස්සේ ආයෙක දොස්තර දීලා ඉන්න කාලේ පැත්තේ. ඒ කොතම කොත කොට මොනම වෙලාවකත් මේ කරන දේ තමංග විවේකයේ තමංග අර්ථ සිද්ධිය කිව්වත් ඒක පෙහෙනු කරලා දුන්නත් මේක රිදවිල්ලක් කෙනහිල්ලක් එහෙම නැත්නම් කාට හරි මේ අභිවෘද්ධිය නැති කිරීමක් වගේ කියන අපිට හොඳක් වෙලා දෙන එක තාම පොතේ තියෙන. බුදුහාමුදුරුවෝ කියපු බණ එහෙමම පොතේ තියෙන නිසා මේ හිතලා කියනවා නෙවෙයි. වෙලා බලන්න නම් ඒක කරන්න ඒකට අහුම්කම් දෙනවා. එන්න මේ කාරණා පහ අපිච්චතා සන්තුතිතා ආදී කිරුවට පස්සේ තමයි ඒක ඒදී ආ බලලා තමයි සරුවච්චන් ආන්දේ සීල කතාව කරන්නේ. එහෙම නැති මිනිස්යාකින් ඕනම වෙලාවට රතෙක් මැරෙන්න පුළුවන්. ඒ කොච්චර තටමැව්වත් කිසිම පාලනයක් නැහැ ඉතින්. මොරකමක් වෙන්න පුළුවන්. වැඩ පොලේදි වෙන්න පුළුවන්, වෙනද පොලේදි වෙන්න පුළුවන් ඕන වෙලාවක වෙන්න පුළුවන්. මොකද ඇතුළත නෑ පටන් ගත්ත දෙයක්. ඕන වෙලා කාමීත්‍යචාර කරනවා. ඒක කාමීත්‍යචාරය කියන එක එක වැරද්දකට ගණන් ගන්නෙ නෑ නේද? නොකොලොත් වැරද්දක් අද. බටහිර ලෝකයේ වැඩිම මොනවාද මේ අනවශ්‍ය ගැප් ගැනීම සහ තාම බාල ළමයි ගැප් ගැනීම තරුණ තරුණයන් වැඩියෙන් ඉන්නේ ඇමරිකාවේ. කිසිම උසස් පෙළ අධ්‍යාපන තියෙන පන්තියේ මේ ඉස්කෝලයක් නැතුළු ඩේකියා සෙන්ටරයක් නැතුළු. මොකද බබා හම්බ වෙනකොට අම්මත් කිරිබොන වයසේ. ඉතින් ඊට පස්සේ අම්මගේ අධ්‍යාපනය කරලා රජයට හරියට වියදම් කරන්න වෙනවා. දරුවටයි අම්මයි දෙන්න බලන නිසා රජය කියන බබා මට දෙන්න අපි ඩේකියා සෙන්ටරේ යන අඩු ගන්න උඹ රස්සාවක් කළොත් උඹ හම්බ කරන කපා. මොකද කාමීත්‍යාචාරය කියන එක බල්ලු බඩල්ලු ගන්න. ඌර හරක් ගන්න. ඒක නොකිරුවොත් ආපෝ ගොරකයා තේරෙන්නේ නැහැ. අද මේ රැල්ලට අහු වෙලා රැළේ ජීවත් වෙන්න දන්නේ නැති කතාවක් තියෙනවා. ඒ වගේම බොරුව කියලා මේ ඉස්සචනේ කියන එක මේ තොරතුරු තාක්ෂණ යුගයේ බල්ලට ගිහිල්ලා. ඒ ප්‍රයතුල කිව්වොත් බොරුවක්. කිව්වොත් බොරුවක් ගිහිල්ලා බලන්න වෙච්ච තැනට ওই ප්‍රවෘත්තියක් කරගෙන වෙලා තියෙනවා. අත්‍තරේක වෙච්ච කෙනා ගිහිල්ලා වෙච්ච තැනට ගිහිල්ලා බලන්න. අනිත් කර බොරුවද? ඒ වගේම මවාපෑම අතිශෝක්තිය කිලෝරක් ඒක නිසා ඉදින්දා ජීවිතේ වෙලඳන්නේ මොකද ඇමරිකාවේ ගියාට පස්සේ මට එක්කෙනෙක් කියනවා මේ තාච්චි ආපේ අල්ලන්න නැති වෙන්න විදින්ද ස්ප්‍රේ කරන්න තෙල් જાතියක් කියලා. ඒක යට ගහගෙන no fat කියලා. නඩුවක් දැම්මම පස්සේ මේ හානි කර මට්ටමට fat නැහැ. බෙතෙල් විකුණන්නේ no fat කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා එක්කෙනෙක් මැරෙන්න මෙච්චරක් ෆැට් ඕන මේ එක ස්ප්‍රේ එක එච්චර ෆැට් නෑ ඒ නිසා ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන් නෝ ෆැට් කියලා කාර් සේල් දාගුවාම ඩොලර් 500 කාර් එකක් දාලා දෙනවා දැන් දුවගෙන යනවා කාර් සේල් ගිහලා ආපුවම කියන නෑ එහෙම එකක් තිබුණ නෑ ඔකත් ඉගෙන ගන්න බැන්නේ කියලා මෙවැනි ඇඩ්වර්ටයිස්මන්ට් තියෙන විදිහක බොරුව කියලාම කියන එක අද දේශපාලනයක් බිස්නස් එකක් කරන්න බැරි මන්ට ඒ වගේම මත්පැන් පානය කියන එක මම මේ ටික කියන්න කියලා පර්ත්වලදී මුගක් හිටිය සුද්ධෝ මොනම තාලෙන්වත් තේරෙන්නේ නැහැ මේ මත්පැන් පෑම වැරද්දීම කරද්දක්. හැමදාම ප්‍රශ්න අහනවා මත්පැන් කියන එක කොයි මට්ටමෙන්ද පණින්නේ කොයි වෙලාවද බඩේ කැක්කුමට හරි බීවට හොඳ නැද්ද? පුදුමාකාර ප්‍රශ්නක් තියෙනවා. අදත් මත්පැන් පිළිබඳ ප්‍රශ්නේ අද තියෙන කිරිමේ පක්ෂේ නෙවෙයි කාන්තා පක්ෂේ. අද පිරිමි බොන අඩුයි ගොඩාක් බොන්නේ කාන්තාව. මේ වගේ රටක ඉඳලා මේක ඉතින් කීයට හැකි ලංකාව වගේ කියන්නත් ලැජ්ජයි. ඒ මොකද හේතුව අද වගේ අපිච්ච කතාවක් දන්නේ නැහැ, සම්තුති කතාවක් දන්නේ නැහැ, විවේකයක් නැහැ, සීලයක් නැහැ, මොකක්වත් නැතිවම මේ යන පැත්තට. ඉතින් එහෙම අංජබජල් වෙච්ච මනසකින් සමාධි භාවනාවක් හිටියේ. සීලයක පිළිබඳව මිනිසෙක විතරයි සීල් රකින්න පුළුවන් නේ බුදුහාමුදුරන්ගේ ප්‍රධාන ගැන්විල්ලක් මේක ඒක පසුබෑමක් නෙවෙයි මේකට බුදුබණ කියලා කියනක සාධනෙන් ආපන් කියන මිනිස්සෙක්ගෙන් ඒ සීල ශික්ෂාව නැතුව සමාධි ශික්ෂා බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ ඔපරේෂන් තියටරයකට ගන්න ඕනේ අමාරු ලෙඩේ ඔපරේෂන් තියටර නැහැ කියලා කුසියට ගිහින් ලවුඩු ඔපල්ලා ඔපරේෂන් කිරුවොත් මොනවා වෙයි ඒ දැඩි ආරසාවල් මොකුත් නැතුව. ඒ වගේදී භාවනා මධ්‍යස්ථානට එන ගොඩෙනකොට මූලික සීලය නැහැ. ඇමරිකාව වගේ රටකට ගිහිල්ලා සීල් තියෙන්න ඕනේ භාවනා කරන්න කිව්වොත් කවදාවත් අද භාවනා කරන්නේ. මොකද එන්නේ ඔක්කොම මානසික ආසාන පිස්සු. භාවනා මධ්‍යස්ථානට එන්නේ නිවන් දකින්න නෙවෙයි මේක එක ලෙඩ සනීප කරගන්න අරගුණ ගන්න මේ ගුණ ගන්න ඒ නිසා මේ මිනිසෙකුට සීල ගැන කතා කරන්න ගියොත් ගුරුවරයාගේ ජොබ් එක කාලයක් සාමාන්‍ය ලංකාව වගේ රටකට නැත්නම් මේ වගේ මේ හැංගීම් තියෙන කෙනෙකුට කියලාගේ මේ සමාධිය දැන ඉතලා සීල ටිකක් අවශ්‍යයි. ප්‍රඥාවට යන්න ඉතලා සමාධිය අවශ්‍යයි කියලා. අන්නේ කතා ටිකට අපි අහුම්කම් දෙන්නේ නැතුව අපිව නැවත නැවත මතක් කරන්නේ නැතුව අපි මේ වැඩ පිළිවෙලට බලනවා කියලා කියන්නේ අපි කරන බාහිර කාර්යයේ උදාරත්වය දන්නේ නැහැ. ඒ නිසා ඒ භාවනාවට එන යෝගාවචරය තුළ සමාධිය තරම්ම ඒක පිළිබඳව බරසාරකමක් නැතුව ඇති. නමුත් සර්වඥාන්සේ නිතරෝ මතක් කරනවා. අනුග්‍රහිතය නැවත නැවතත් එයත් අන්නේ අහන්න සලස්සන්න ඕනේ හැමදාම දවසේ ධර්ම සාකච්ඡාට පැයකමාරයි ධර්ම දේශනාවට පැය කියලා ඒ ක්‍රියාත්මක කරන. මේක හරියට ගොවිතැනක් පටක් කරන මිනිස්සේ ඒ පැලවට අවශ්‍ය දාට වතු ටික වතුනවා. ඒ ක්‍රමයට තමයි මේ අධ්‍යාපනය යන්නේ. ඒකත් හැමදාම ඒ ධර්ම ශ්‍රවණයට කැමැත්ත ඒක ක්ෂණ සම්පත්තියක් මේ කාලේ තියෙන එකක්. ඒක හැම වෙලාවෙදිම බණ අහනකොට මම නොදන්න කෙනෙක් විදියට ඒ ධර්මය උකහා ගන්න මට්ටමට අහන මිසක් මම අර ටික දන්නවා මේ ටික දන්නවා කියලා කිව්වොත් ඒ කියන්නේ කවදාකවත් අර ඇතුළට උකහා ගන්න වෙන්නේ කලේ මුලින් නමල වතුරක් කරා. ඒ දවසක් ඒ කණ්ඩාගේ වෙලාවේදී සිවුරු අරබෙක් කෙනෙක් හිටියා. ඉතින් ඉඳගෙන ප්‍රශ්න අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවාගේ ආම්දුර කතා කරලා වෙහෙසද ඒ මනුස්සයාගේ ඇති එහෙම තමයි මම කොහොම අන්තිමට උත්තරේ සාංශයට ඇහුන්නේ නැද්ද තමුසේ ප්‍රශ්න අහන්නේ මම දන්නවද කියලා බලන්න මිසක තමුසෙත් නැහැ කියන්නේ ගොඩනේ ප්‍රශ්න අහන්නේ මේ මම දන්නවා කියලා පෙන්නන්න එයාගේ දැනුම පෙන්නන්න නැත්නම් ප්‍රශ්න අහන එක උත්තර දෙන එක නදන්නවත් කියලා එහෙම බෑ ධර්මයත් එක්ක එහෙම හෙට්ටු කිරීමක් කරන්න බෑ නිතරම ගෞරවයෙන් යුක්තව කටයුතු කරනවා. ඒ නිසා භාවනා කරලා කවදා හරි සෝවාන් වෙච්ච දවසට ගියාට පස්සේ තමයි ඔය ගුණ ටිකේ. එතකම් පුහුණු කරන්න ඕනේ. එතකම් පුහුණු කරන ගියාට පස්සේ බුද්ධි අවික්කප්පසාදේ, ධර්මයේ අවික්කප්පසාදේ, සංඝයා පිළිබඳ අවික්කප්පසාදේ, සීලය පිළිබඳ නොසලෙන ශ්‍රද්ධාවක් එන්නේ සෝවාන් වුණාට. ඒ නිසා අපි ළඟ තියෙන අඩුපාඩු භාවනාවට බාධාවක් නෙවෙයි, නුසුදුසුකමක් නෙවෙයි. නමුත් දැනගන්න. හැම කෙනෙක් ගාම බුදුහාමුදුරුවෝ බුදුන් කවුද කියන එක දන්නේ නැති සද්ධාවේ අඩුපාඩුකම් තියෙනවා සෝවාන්. ධර්ම පිළිබඳ ධර්ම ගෞරවයේ අඩුපාඩුකම් තියෙනවා. සංඝයා පිළිබඳ පිළිපැදීමේ අඩුපාඩුකම් තියෙනවා. සීලෙක තියෙන වටිනාකම දන්න අඩුපාඩුකම් තියෙනවා. ඒත් ඒකක්වත් එයා භාවනා නොකරනද නුසුදුසුකමක්. භාවනා කරන කෙනා දැනගන්න ඕනේ මේ අඩුපාඩුකම් තිබුණොත් ගමන කල්වල පාරක යන බරකරත්තක් වගේ ජරවර ජරබර ගන්නවා. ඒ අඩුපාඩුකම් නැතුව ගියොත් හොඳට චොකප් චොකර් හයි කරපු වාහනයක හයි ලෙවල් රෝඩ් එක යනවා වගේ යන්න පුළුවන්. ඒක නිසා භාවනා ජීවිතේ මෙහෙදි හරි වේවා, ගෙදරදී හරි වේවා කරනකොට විතරම බලන්න ඕනේ අර නෙලාගත්ත මල් වත්තියකට කරන්න එකම දේ තියෙන පැන්ටික් කහන එක විතරයි. පොර දැම්මට හරියන්නේ නැහැ. මොකද මේවා දෙන පැන් යන්නේ. ඒක විතරයි ඒකේ පණ රැකෙන. මේ වගේ යෝග ජීවිතේට නිතරම ධර්ම ශ්‍රවණය කියන්නේ. මේ ධර්ම ශ්‍රවණය කරනකොට හැම වෙලාවෙම ධර්ම ගෞරවය කියන එක ඒ කෙනාගේ හැදියාව වෙනවා. ඒ කෙනාගේ මනුස් මහත්ම ගතිය වෙනවා. ඒ කෙනාගේ මෙලෙත් ගතිය වෙනවා. ධර්ම ගෞරවය නැති කෙනා ඔලබල. හැබැයි මේ බණ කියනකොට බුදුබණ කියනකොට ඔලමුල බර ගන්නක් කියනවා. දේශකයන් වහන්සේට මතක් කරලා තියෙනවා ඒගොල්ලෝ අරමුණු කරන්න එපා. ධර්ම ගෞරවයෙන් බණහන කෙනා සැලසුම් කළ අරමුණු කළ බණ කියන්නේ කවදා හරි අර කෙනත් හැදිලා එන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව ඔලොමල පිළිසක් අතර බණ කිව්වොත් බණ කියන එකනට වැරද්දක් සිද්ධ වෙනවා. එහෙම බණ දෙන්න පටින්නේ ගන්න කැමති නැත්නම් කට්ටියත්. මොකද ගහපා දෙන එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් සාම පන්සලකට යනකොට අපි ඇයි සපත්තු ගලවන්නේ? ඇයි අපි තොප්පි ගලවන්නේ? ඇයි අපි අයින් කරන්නේ ධර්ම කවුරු? කොයි වෙලාවෙ හාමුදුරුව බණපදයක් කියයි දන්නේ කියන වෙලාවෙ කුඩයක් කියලා ගන්නේ කිව්වොත් සත්‍යයක් දාහන් කිව්වොත් සෙලපු දාහන් කිව්වොත් ධර්මා ගෞරවයක් එතකොට බන්ධන්ද ගිහිල්ලත් කරගෙන ඉන්නේ අකුසල කර්ම. එතන අපි යනකොටම සෙලපු ගලවලා කුඩ ගයින් කරලා වාහනේ බැහැලා යන්නේ මොකටද ධර්ම ගෞරවය. ඕක අපි ඇමරිකන් කාර්යවලට කියලා දෙන්නේ කොහොමද? උදු පල්ලියට යනකොට තොප්පි දෙකක් දාගෙන පුළුවන් නම් දෙකක් දාගන්න. මුන්තම කාර් එකේ නැගලා පුළුවන් නම් කාර් එක ගන්න පුළුවන් නම් චැපල් එක ඇතුලට ගන්න. අපි ඒකට වෙනස්. ඒ නිසා අපි මේක හිතට ගන්න ඕනේ. හිත ගන්න අපි මේ ගත කරන ජීවිතේ පුළුවන් තරම් ආලෝකයක් කරගන්න ඕනේ. ඒ වගේම අපිට ලොකු අගකීමක් තියෙන අපේ දෙවෙනි પરම්පරාවට රිදෙන්නේ නැති වෙන විදිහට අපි ආදර්ශය කියන්නේ මොකද නැත්නම් අපි ණයයි. අපේ අම්මලා තාත්තලා අපිට මේක ඉගැන්වුවේ ගහලා බැලලා නෙමෙයි. ආදර්ශේ අපිට මේ දෙවෙනි પરම්පරාවට මේක දීගෙන දෙන්නේ නැතුව කරගන්න දෙ නැතුව උන්න PhD නෙවෙයි මොන જાති අරන් දුන්නත් අපේ ඇසින් නිමි પરම්පරාවට යනවා. අපිට ආපු අපිට ආපු බැටන් එක අපිට පහු පහු කරන්න බැරි. ඒ නිසා අපිට කරන්න තියෙන එකයි අපි හරියට ඒකේ ගෞරවයෙන් කරන ගමන් ඒකට ආදර්ශයක් වෙනවා කියන්නේ. ඒ වගේම අපි වැඩ කරන පරිසරයේ ඉන්න අබෞද්ධයෝ ඉන්නවනේ. ඒ අබෞද්ධයන්ට ආදර්ශයක් වෙන විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් අපේ ඇතුළත සාසනේ අර කියන දාසවක්ෂය කරේ පැත්තට යන අතර අපි නිකුත් වෙන කම්පන වේග අපේ යන ආදර්ශ කවදාකවත් කිසි තැනක ගැටමක් ඇති කරන්නේ. ඒ නිසා භාවනාවට යන්න යන්න යන්න යන්න නැත්නම් ඔය සූත්‍රමය වශයෙන් සාකච්ඡාමය වශයෙන් සමත වශයෙන් විපස්සනා වශයෙන් කරනවා කාටද ප්‍රශ්නයක් එනවයි කියලා කියනවනම් බරපතල වැඩක්. ඒක ප්‍රශ්න විසඳන කරන්නේ. දන්නේ ඇහෙන්න ඇහෙන්න ප්‍රශ්න විසඳෙනවා. සාකච්ඡා කරන්න කරන්න ප්‍රශ්න විසඳෙනවා. සමාධිය වැඩෙන්න වැඩෙන්න ප්‍රශ්න විසඳෙනවා. ප්‍රඥාව එන්නේ එන්නේ ප්‍රශ්නෙට යන්නත් ඉසල ගැලවෙනවා. මොන්තර සර්පය වැරදි කොටින් අල්ලගත්තා වගේ නරක තනින් අල්ලගත්තොත් බන අහන්න අහන්න පටලයි. ධර්ම සාකච්ඡා කරන්න කරන්න ගැටයි. භාවනා ඉදිරියට යන්න යන්න පටලයි. මේකද. මේකේ තියෙන එන්නේ එන්නේ සාන්තිය. ඒ නිසා බන අහන ක්‍රමයේ හරිනම් අනුකූලව පිළිවෙලට යනවනම් දැන් කියනවා චිත්ත මනස පසීදති කියලා බණ අහනකොට හම්බෙන අන්තිම ආනිසංශය තමයි අහනකොටම හිත පාදේ. විශේෂ දිනවා අසුතං සුනාති සුතං පරියෝද වේති සංකා විතරජී දිට්ඨි මුච්ච කරවද කියලා නාමයේ අහනවා අහමුදේ පිළිසිදු වෙනවා දෘෂ්ටි ඍජු වෙනවා ගොඩක් ආනිසංශ. නමුත් අහනකොටම පිළිසිදුවා. ඒ ටිකවත් අපි මේ භාවනා මධ්‍යස්ථානට නාවොත් විතර හිතන මේ වෙලාවේ මොනවද කරන්නේ? මොන වගේ දෙයකට ඉතිලා ඉන්නේ? ඒ නිසා ඒකට පැමිණිලා යෙදিলা ගත කරා. විශාල ඉදිරි ගමනක් සිද්ධ වෙනවා. හැබැයි ඒක විතරක් නෙමෙයි අපේ පරමාර්ථයේ ආහාර ධර්ම කොටස් අපි ගන්න කොටස් මතු මතේ ආයෝජනය කරලා ඒ සාකච්ඡාවෙන් සිටේ සාකච්ඡාවල සාකච්ඡාවෙන් සමතෙදි කියලා සමතේ විපස්සනාට යන අනුපූර්ව වැඩපිළිවෙලක් නිසා මේ අද පළවෙනි දවසේ මේ ඉදිරිපත් කරලද කාරණා තමයි දැනටමත් කරගෙන ගිය ගමනට ආශිර්වාදයක් නැත්නම් අගය ආඩම්බරයක් විදිහට සලකන්න මොනම හේතුවක් නිසාවත් කාටවත් කෙනහිල්ලකට හෝ රිදවන්න කියපරක් නෙවෙයි අපි යන්තමින් හරි මේ මෙතෙක් කල් කරගෙන ආපු මේ බුදුබණ ඇහිමේ වැඩපිළිවෙලේ තවත් එක ජවනිකාවක් මේක සංසාරෙම ගෙනාවු වටිනා ගුණයක් අපි නිතරම බණ භාවනා කරන ගමන් සුතය සහ සාකච්ඡාව ඉදිරිපත් කරනවා. ඒ වගේම මම වරදොල තේරුම් ගන්න එපා. මම දන්න දේ තව කෙනෙකුට කියලා දෙන්න ධර්ම ගෞරවය කියලා. ඇහිය වෙන්න හදලා නෙවෙයි. ගුරුරෙක් වෙන්න හදලා නෙවෙයි. ඒක කියලා දෙන්නත් ඕනේ. සාකච්ඡාට කවුරුද ඇහුවොත් නෑ බෑ කියන්නේ ඒකත් කරලා දෙන්නත් ඕනේ. එතකොට තමයි අපි මේ කටයුතු ඉදින් එහෙම නැත්තම් මේ ගමන යන්නේ නෑ. ඒක නිසා තමන්ට යමකට කවුරුහට කියලා දෙනවනම් ඒකදී මතක තියාගන්නත් යමගේ අහනකොට තමන් පීඨේ යුතු ආකාරයක් පිළිබඳව මේක පූර්වාදර්ශයක් වේවා සියලු දිනාටම තමන් බලාපොරොත්තු වෙනා වූ ආශාවක් කර ඥාණයට ළඟා වීමට අද දවසේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පළවෙනි ධර්ම දේශනාව නිමාව සටහන් කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයක් බලාපොරොත්තු වුණාට පැයකට වැඩි වෙලාවක් අරගෙන තිනවා. ඉතින් අපි මේ වෙලාව යෝජනා කරනවා අපි අද දවසේ සංවිධානය කරපු අයගේ අභිමතාර්ථ පරිදි බාධාකින් කරදරයකින් තොර භාවනා වැඩමුළුවක පළවෙනි දවසේ සිදු වුණා. ඉතින් දැනගෙන පිළිපිරි සංවිධානය කරපු අයත් නොදැනී නොපිනි සංවිධානයට උදව් කරපත් ඒ සියලු දෙනාට අපි දවස පුරා රැස් කර ගන්නාලාද මේ සීලමේ සමාධිමේ ප්‍රඥාමේ කුසලය අත්පත්තේවා කියන මුදිතා චීතේතෝ සාදුකාරයක් පවත්වමු කියලා දිනාම යනුව සාදු කියලා සැප සාදා ගනිත්වා සාදු සාදු සාදු ඒ වගේම අපි එක එක්කෙනෙක් විශාල නෑ පරපුරක් නියෝජනය කරනවා ඒ සීලම දෙනා මෙතන ඉන්නවනම් හොඳයි කියලා හිතෙනවා නමුත් ඒ අත්ව එක එක තැන්වල ඉන්නේ අපි ඒ සීල දෙනා වෙනුවෙන් සාදුකාරයක් පවත්ලා ඉන්නා තැනක ඉඳලා අපි මේ කරන පින්කමට හිතියොදලා අපිත් එක්ක එකහණි සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් පවතුන. සාදු සාදු සාදු. මේ සූත්‍රයේ දරුවචාන්සේ දේශනා කිරීමෙන් බලාපොරොත්තු වුණා වූ අප අපටත් මේ ආස්වාක්ෂක ඥානය ලබා ගැනීමට එකසේ අප අපටත් මේ දානමේ මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ කුසල හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවතුන. මේ අදාසින් යුක්තව අපි ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ දවසේ වැඩපිළිවෙලේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු අවසරයි.